අද ඒ අනුව ඒ වැඩමුළුවේ පවත්වන පළවෙනිම ධර්ම දේශනාව. ඉතින් ඒක සඳහා මම අදහස් කළේ ඒ ධර්ම දේශනාව මේ වැඩමුළුව පවත්වන කාලයේ පුරාවට දේශනාවලියක් විදිහට එකම මාතෘකාව යටතේ විකට පවත්වාගෙන යන අදහසකුයි. ඒ අනුව සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද තම වටිනා සූත්‍රයක් ඉස්සරහින් තියාගන්නයි මම අදහස් කළේ. ඒ සූත්‍රය සඳහන් වෙන්නේ සර්වඥාන්ත විසින් දේශනා කරන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති අංගුත්තර නිකාය පොතේ සඳහන් වෙන පංචක නිපාතේ සඳහන් වෙන අනුග්‍රහිත සූත්‍රයයි. මේ අනුග්‍රහිත සූත්‍රයේ බොහොම ත්‍රිපරිවර්තයටම අහුවෙන එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවටම අහුවෙන හොඳ උපදේශ පන්තියක් කියන සූත්‍රයක් ඒකෙදී සරුවචනාචේ සූත්‍රය හඳුන්වා දෙමින් කරන පාඨයයි මම අර ඉස්සරහින් තිබ්බේ මාත්‍රිකා පාඨයේ වශයෙන් පංචේ භික්කවේ අංගෙහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච සර්වචනාංශේ සඳහන් කරනවා මහණෙනි මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ ඒ ලෝකයේ කාලයක් වැලිතලාවට යට වෙලා තිබුණා වගේ තිබුණු සම්මා දිට්ඨිය නැවත නැගී සිටිනවා. ඉතින් යනුව සමහරක් පිරිසක් මතක තියාගන්න හැමදාම සුළුතරයක් ඒ සර්වචනාංශයේගේ හෙලිපෙහෙලි කරන ලද සම්මා දිට්ඨිය වරදරා. මිත්‍යා දිට්ඨිය අතහරිනවා. අන්නේ විදිහට මූලික වශයෙන්ම දෘෂ්ටි වශයෙන් වැරදි අදහස් අතහැරලා හරි අදහසටපත් උනා වූ යම් කිසි කෙනෙකුගේ සම්මා දිට්ඨිය පස්සාකාරයකින් අනුග්‍රහ නොකළොත් නැත්නම් පස්සාකාරයකින් තන වඩා ගත්තේ නැත්නම් ඒකයේ සම්මා දිට්ඨිය මුල් කරගෙන යන්නා වූ චේතෝ ඵල විමුක්තියට හෝ පඤ්ඤා ඵල විමුක්තිය කියන විපස්සනාවෙන් සමතෙන් ලබා ගන්න තියෙන අවසාන වූ නිවනට ගමන් කිරීම ඇන හිතිනවා ඒ නිසා සම්මාදිට්ඨිය ඇති කෙනා ඒ බව දැනගෙන ඒ සම්මාදිට්ඨිය කියලා තමන වීම සඳහා බුදුන්පත් කර ගැනීම සඳහා කුළු ගන්නවා ගැනීම සඳහා එක්කෝ චේතෝ විමුක්ති ඵලේ නැත්නම් පඤ්ඤා විමුක්ති ඵලේ කුළු ගැනීම සඳහා අනුග්‍රහ කටයුතු ආකාර පහක් සර්වචන් වහන්සේගේ සර්වඥතා ඥාණයට වැටහිලායි මේ දේශනා කරන්නේ පංචහි භික්ඛවේ අංගේයි අනුග්ගහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාරි. පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාරි. ඒ නිසා මේ වගේ රැස්ලා ඉන්න පිරිසකට හැම කෙනාගේම අවශ්‍යතාවයක් තියෙනවා. අපි මේ ලද බුද්ධ ශාසනය මේ ලද මනුෂ්‍යාත්ම භාවයේ මේ ලද ක්ෂණ සම්පත්තිය තුළ අංග පුලාවක් සහිතව අපිට මේ <clears throat> මනුෂ්‍ය ශරීරයක් හම්බෙච්ච වෙලාවේ බණ ඇහෙන වෙලාවේ කල්යාණ මිත්‍රයන් ඉන්න වෙලාවේ පැවිද්දක් තියෙන වෙලාවේ අපි ඒ අවසාන ඵලයට චේතෝ විමුක්තියතෝ පඤ්ඤා විමුක්තිය කියන ඵලයට ළඟා වෙමින් ඉන්නවදෝ නැද්දෝ එහෙම නැත්නම් අපි විහිං ඒකට කළ යුතු අපෝපස්ථාන සත්කාරය අනුග්‍රහය කරනවද නැද්ද කියලා. අනේ බලාපොරොත්තු ඇත්තන්ගේ මනසල සැපිරිය පිළිස එක්කෝ බණහලා ඇති කර ගන්නා වූ සුතමේ ඥානෙට හෝ එහෙම නැත්නම් දැනටම කරගෙන යන වැඩපිළිවෙල දිහා සලකා බලලා චින්තාමේ වශයෙන් නැවත සලකා බලන්න හෝ එහෙම නැත්නම් භාවනාමේ වශයෙන් දැහැගෙන වැඩ කරන කෙනෙකුට අත්උදාවක් වශයෙන් හෝ සරුවචනසේ සඳහන් කරනවා. අන්න ඒ විදිහට කාරණා පහ පිළිබඳව හිත උනන්දු කරවලා සරුවචනසේ සඳහන් කරනවා ඉද බික්කවේ සම්මා දිට්ඨි සීලානුග්‍රහිතාච හෝති සුතානුග්‍රහිතාච හෝති සාකච්ඡානුග්‍රහිතාච හෝති සමාධි අනුග්‍රහිතාච හෝති විපස්සනා අනුග්‍රහිතාච හෝති එනිසා මහණී යම් කිසි කෙනෙකුට දැනටමත් සම්මා දිට්ඨිය දිනනවා කියලා තමන් පිළිගන්නා වූ මිත්‍යා දෘෂ්ටි හල අතහර කෙනා ඒ තමන්ගේ සම්‍යක් දෘෂ්ටිය අතුයිති විහිදී වැඩිලා මල්පල ගැටනිලා ඒ චයතෝපල ප්‍රඥාපල විමුක්තිය ලබන්න නම් ඒකට සීලෙන් අනුග්‍රහ කරන්න ඕන. ඒ වගේම සුතයෙන් අනුග්‍රහ කරන්න ඕන. සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕන. සමාධි භාවනාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. විපස්සනා භාවනාවෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් මේ අනුග්‍රහිතය අනුග්‍රහ කරනවා කියන එක තනිකරම pāli වචනේ සිංහට දානවා අපි කාට හරි අනුග්‍රහ කරනවා කියන්නේ ළමයෙකුට ඉගෙන ගන්න අනුග්‍රහ කරනවා කියලා කියන උදව්පකාර කරන තනවා වඩනවා කියන එකයි. අන්නේ තනවා වැඩිම සඳහා දෙවන්නේක් නැහැ. යම් කිසි කෙනෙකුට දැනට බුදු පිහිටෙන් බුදු සරණෙන් ඒ සම්මාදිට්ඨිය ලැබිලා තියෙනවා නම් ඒ ලැබිච්ච සම්මාදිට්ඨිය සඳහා නිතරම තමන් බලන්න ඕනේ තමන්ගේ සීලය හැකි හැකි ප්‍රමාණයෙන් අදි සීල ශික්ෂාවකටපත් කරගන්න. සීලේ දෙන්නේ දෙන්නේ ඉහළ මට්ටමකටපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නඩත්තුනේ නැත්නම් එතන එතන මලකටකක් එතන එතන මෙත් ඇහි වෙනවා. එතන එතන තන වැටෙනවා. එතකොට අර චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට යන්න තියෙන පාර ඇහිරෙනවා. ඊගාවට ඒක සුතයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. එදා තිබුණේ සරුවචරත වැඩ ඉන කාලේ අධ්‍යාපන ක්‍රමයේ සඳහා එකම ක්‍රමයයි ශ්‍රාවක බණ අහන එක තණ්හා කෙනෙක් කියනවා අනික කට්ටිය ආගෙන ඉන්නේ. අද කාලයකට තව පොත්පත් කියනවා ඔය විද්‍යුත් මාත්‍රිකම කියනවා. ඒ කොයි එකෙන් හරි අපි පොතේ දැනුම දවසින් දවස දියුණු කරන්න ඕනේ. ඊගාවට සාකච්ඡා මාර්ගයෙන් තමන් ඉස්සරහින් ඉන්න කෙනෙක් අතුලාගෙන සාකච්ඡා කරලා මේක මෙහෙමයි මෙහෙමයි කියලා ප්‍රශ්න අහලා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලෙන් හිත නිතරම මේ දියුණු චුණු කර ගන්නවා. ඒ විදිහට මූලික පසුබිම සකස් කරලා සමත භාවනා විදර්ශනා භාවනා කරන්න ඕනේ. එතකොට තමයි මේක තනවා වඩා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ මේක තමයි අපේ මූලික තේමාව ඒ ශ්‍රාවලියට දවසේ මාතෘකා වශයෙන් මම ඉස්සරහින් හිතුවේ මේ සම්මාදිට්ඨිය කොහොමද අපි සීලෙන් අනුග්‍රහ කරන්නේ කියලා. මොකද්ද මේ සරුවචනාංශේ සම්මාදිට්ඨි සහිත කෙනා ඒක මල්පල ගැනීම සඳහා අතිවිති විහිදී වැඩිම සඳහා මොකද්ද මේ සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ කියන්නේ අදහස් කෙරුවේ කියන එක දේශනාවේ අද දවසේ මාතෘකාව කරගෙන අපි දැනුමේ හැටියට ඒක ඉස්සරහට කරගන්නවා. ඉතින් මේ සරුවචනාංශී ලෝකෙට ඉදිරිපත් කරපු මේ විවරණය මේ ලෝකේ පවතින දුකත් ඒ දුකට හේතුවක් ඒක නැති කිරීමේ මාර්ග නැති කිරීම ලැබෙන නිරෝධයත් ඒ මාර්ගයත් කියන මේ චතුරාර්ය සත්‍යයේදී ඒ දුක පිළිබඳව පැහැදිලිම විවරණයක් කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ සරුවච්චන් වහන්සේ අපිට ඒකත් එක ගාලපලා සංසන්දනය කරන්න පුළුවන් බටහිර චින්තනවල ඒ ඇත්තෝ මේ දුක නැති කිරීම සහ සැප ලැබීම අතින් බැලුව බැලමට අපිටත් වැඩිය ඉස්සරහින් ඉන්නවා. උගාක් සපලක. එයත්ෝ මේ මේක manuss ලෝකේ, තිසල් ලෝකේ, අපාය වගේ නේද? ඒක දිවි ලෝකේ වගේ කියලා හිතයි. දැන් කට්ටියට රට යන්න හම්බ වෙනවා නම් එහෙම දිවන් ලබනවටත් එහා. මේ ලෝකේ වාසයේ ඉස්සර තිබුණේ ආර්ය පරිශ්‍රයේ නිවන් ලබන්න දැන් හොඟ දෙනෙක් පින් කරලා බලාපොරොත්තු වෙන්නේ රට යන්න. මොකද ඒ තරම්ම ඒකේ අර සැප. නමුත් ඒ පසුගිය අවුරුදු 20 30 ඇතුළත නම් අත්කර අරගෙන ඉන්න කෙනාට තේරෙනවා ඒ ලෝකේ තියෙන සැප මොකක්ද කියන එකත් ඒ වගේම ඉතින් ආර්ථිකය කඩා වැටෙනකොට ව්‍යසන විපත්ති එනකොට ඒ ඇත්ත ඒ පැත්තේ තියෙන තොරතුරු එළුව වසා ගන්න බැරි තරමට දැන් එලි වෙලා තියෙනවා. නමුත් දැන් මේ ඇත් වෙලා තියෙනා වූ ඒ වටහිර සහ පෙරදිග අතර සංවේදනවලදී සංසක් සාකච්ඡාවලදී සම්මන්ත්‍රණවලදී මේ දුක පිළිබඳව බටහිර ලෝකයේ දරන අදහස සහ අපේ වගේ ඉන්දියාව වගේ මේ ආශ්‍යාකර ලෝකයේ දරන අදහස් බලනකොට ඊයතොත් හරියට හොයනවා මේ දුකේ සුලබඩ හොයලා තවත් අප හොයන ආශ්‍යාකරය ශිෂ්‍යම ਸਰවචනාසිකේ දනුම අනුව දුක පිළිබඳව දීලා තියෙන විස්තරය ඉතාමත්ම ගැඹුරයි කොච්චරද කියනවනම් උන්වහන්සේ පැහැදිලිවම විස්තරයක් කරනවා මේ දුක 100%ක් දැක ගන්න පුළුවන් දැන ගන්න පුළුවන් ඒකමයි දුක ගෙවන් කිරීමේ ක්‍රමය කියලා. ඒක හරීම මේ විප්ලවීය හරීම රැඩිකල් වාදී අදහසක්. මොකද ලෝකයා කරන්නේ දුකට බයේ පැන ඇරලා. කරාරින එකයි කරන්නේ. ඒක ලියලා සැප ඉල්ලනවා අර මැද්දු බණ්ඩයි දුක බණ්ඩයි වාගේ මරන්න ඉදිරියට ගත්තාම ලොකු බණ්ඩ අඬා වැටෙනවා. මේ ගහලේ ආයෙ ඉස්සරට එනකොට. මොකද මැතු බණ්ඩ කිව්වා යන්දි බය වෙන්න එපා. අපි ඇවිල්ලා අහල පොළ પરම්පරාව. ඒ නිසා මේ වගේ වෙලාවට පස්සට ගියොත් එම අපච්චිරත් හරි නෑ. උඹ ඊටපන් මම පෙන්වන්නම් මැරණ හැටි කියලා ගහල ළඟට ගිහිල්ලා කිව්වා මම පන්සිල් පද පහ කිව්වට පස්සේ එක සැරේ කපපම්බෙල්ල කියලා. ඒ තරම් එඩිතර ගමක් තිබුණා මේක මග ඇරලා වැඩක් නෑ පොඩ්ඩකින් ලොකු බණ්ඩක් කපනවා. ඉතින් ඒ නිසා මැද්දොම් බණ්ඩ ජාතික වීරයෙක් වුණා ලොකු බණ්ඩා. එහෙම ජාතික වීරයෙක් වුණේ නැහැ. ඒ නිසා දුකේදී ඉදිරිපත් කළාය දුකට මුහුණ දෙන්නේ නැතුව ඒන දුක්වලදී චතුරු ගන්න පටන් ගත්තොත් කෙන්ද්‍රි ගන්න පටන් ගත්තොත් අපි ශාක්‍ය පුත්‍රයෙක් වෙන්න බෑ අපිට ශාක්‍ය ජීතාවක් වෙන්න බෑ නිසා දුක හරහා යන්න ඕනේ නේන දුකට මුහුණ දෙන්න ඕනේ ඒක ටිකෙන් ටික යන්න ඕනේ ඊට පස්සේ අපි බැලුවොත් මේ දුකට හේතු වෙන්නා වූ හේතු ආසන්න හේතු මම හිතන්නේ මේ කවුරුත් වගේ දන්නවා. සරුවචනanse කිට්ටුම හේතුව දක්වලා තියෙන්නේ තෘෂ්ණාව ආසාව. ආසන්න සතුර ආසාව ඈතින් ඉන්න සතුර තමයි අවිද්‍යාව. නොදැනීම මෝඩකම්. ඉතින් මේ දෙන්නත් එක වැඩ කරනකොට මේගොල්ලෝ එක බලමුළුවක් ඇතුව නෙවෙයි වැඩ කරන්නේ. ඒගොල්ලෝ බලමුළු රාශියක් තියෙනවා. අන්නේ බලමුළු එකට එකට ගැළපෙන ප්‍රතිවිරුද්ධ බලමුළු මාර්ගයෙන් බිඳ දානකොට සත්වචාන්සමේ කෙලස් බලමුළු ප්‍රධාන වශයෙන් තුනකට කඩලා පෙන්නනවා මේ වගේ ස්වරූප වලට සම්බන්ධ කරනකොට වීතික්‍රම කෙලස්, පරිඋත් ทาน කෙලස් සහ අනුසය කෙලස් කියන. ඒවා ටිකක් ඉතින් බරපතලයි වචන. මොකද ස්වාමීන් වහන්සේට ඒකෙච්ච ප්‍රශ්නයක් වෙන්න එකක් නෑ. මොකද පොතපත ආධාරණ නිසා අනික්කත්වෝ ගත්තොත් අපේ හිතේ ඇතුලේ තියෙන බීජ කෙලස් බීජ යම් ප්‍රමාණයකට කණු කැපිලා වැවිලා එනකොට අපි කියනවා ඒකට අනුසේ කෙලස් පරිඋත්තාන කෙලස් බවට පත් වෙනවා කියලා. බුද්ධියනිට මිගෙන් නැගිට්ටවා. අනුසේ කෙලස් කියලා කියන්නේ නිදිගත් කෙලස්. පරිඋත්තාන කෙලස් කියලා කියන්නේ නිදිගට කඩලා නැගිටපු කෙලස්. ඊට පස්සේ නැත්තම් කණු කැපිලා පළවෙච්ච බීජ වාගේ. ඊට පස්සේ බීජ වැවෙනකොට ඒක අතුවිචීති වැඩෙනවා වගේ. අර නැගිටින මනුස්සය එළියට ගිහලා මූණ කටපය හොදාගෙන ඇඳුම් ඇඳගෙන තමන්ගේ රාජකාරියට ගිහලා රාජකාරී කරනවා වගේ මේ කෙලෙස් පහරට බැහැලා වැඩ කරන වෙලාවක් එනවා. ඒ ඕජා වැක්කිරෙන වෙලාවක්. ඒකට කියනවා වීතික්කම් මට්ටම කියලා. ඒ වෙලාවේදී අපි සමාජයේ පවතින නීති කඩාගෙන හරි මයිලෙජ්ජාව නැතුව හරි අපේ ආසාවල් ඉෂ්ට කරන්න යනවා. ආනේ වීතික්කම මට්ටමේ කෙලෙස් නිසා සමාජයේ නිතරම ආරවුල් සමාජයේ නැමැති ජලකඳ නිතරම තරංගමාලා නගමින් පවතිනවා. අපි කියනවා ඒ ඒ ඒ වගේ වීතිකමනේ කෙලෙස් සහිත බෞද්ධ සමාජයට අපි කියනවා බොහොම සදාචාරයකින් තොර බයලජ්‍ය නැති සමාජයක් කියලා. ඉතින් ඒක මේ සමාජයේ දෝෂ නෙවෙයි සමාජයේ කේකනාගේ අඩුපාඩු. ඉතින් ඒක නැති කිරීම සඳහා මේ වීතිකම කෙලස් නැති කිරීම සඳහා බුදුහාමුදුරෝ දෙන බේද තමයි සීල ශික්ෂා. කෙලස් වල තියෙන අන්තිම කලබලකාරයක්. අන්තිම සීමාව ඉක්මවලා පැන ගිහිල්ලා කටයුතු කරනවට කියනවා වීතික්‍රම කෙලස් කියලා. අන්නේ වීතික්‍රම කෙලස් නැතිකරන සර්වචනසේ දීලා තියෙන බේස තමයි සීල ශික්ෂා. එතකොට මේ වීතික්‍රම කෙලස් කියන එක පිළිබඳව පොඩ්ඩක් අපි දන්නේ නැති කෙනෙක්ගේ පැත්තකට තේරුම් ගත්තොත් මේ සතුන් මැරීම, හොරකම් කිරීම සහ කාමීත්‍යාචාරය කියන කායික දුස්චර්ය තුනක් තියෙනවා. වචනයෙන් කියනවා බොරු කියලා නිස්සචර පරස වචන කියන හතරක්. එතකොට මත්පැන් පානේ සමහර ඒවාට වැටෙනවා සමහරට ආජීව අට්ටමක සීලයේදී තමන්ගේ ජීවන රටාවත් වැටෙනවා. ඉතින් මෙන්න මෙව්වයිදී ඒ සතෙක් මරනවා පරකමක් කරනවා කාමීච්ඡාචාරයක් කරනවා කියන හොඳට මතක තියාගන්න එකට දෙවන්නේ සම්බන්ධයි. කවදාකවත් බෑ සතෙක් මරලා දෙවැන්නේකොට ඒ අඩු ගානේ සතාටවත් නොදන්න මරන්න බෑ. හොරකමක් කරන්න බෑ. හොරකම කියන්නේ අන්සතු වස්තුවක් වැරදි කරලා ගැනීම. කාමීත්‍යාචාරය කියලා කියන්නේ අන්සතු කාම වස්තුවක් වැරදි හැසිරීම. ඒකට බොරු කේලම හිස් වචන පරස වචනේ හිතින් කරන්න බෑ. ඒකට දෙවන්නේ සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ වීතික්‍රම කෙලේශයක් ක්‍රියාත්මක වෙනකොට සමාජයේ ඒකාන්තම දුගඩක් හමනවා. සමාජයේ තරංග මාලාවක් හරිත මාලාවක් නගිනවා. ඉතින් යම් කිසි කෙනෙක් දැනගත්තොත් ඒව සමාජික ජීවත් වෙනකොට මිනිස්සයා තිරිසන් තත්ත්වයටපත් වෙනවා. එන්නේ එන්න පහත් නීච පිසාච ප්‍රේත තත්ත්වයටපත් වෙනවා. යම් සමාජයක් එහෙම දැනගෙන අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න යන්න එපා. අනුන්ගේ වස්තුව වැරදි විදිහට ගන්න යන්න එපා. අනුන්ගේ කාම වස්තුන් වැරදි විදිහට පරිහරණය කරන්න එපා. මිනිස්සු වරුවෙන් කේලමෙන් හිස් වදින පරිසවචනෙන් කලකොලොප්පම් කරන්න එපා. මත්පැන් පානෙන් නරක වැඩ කරන්න එපා ජීවන රටාවෙන් වැරදි වැඩ කරන්න එපා අපි මෙහෙම නොකරමු කිව්වොත් ඒ සමාජයේ ස්වභාවයෙන්ම దేవතා దేవතාවියන් බවට උසස් පුද්ගලයන් බවට පත් වෙනවා ඒ ඡාති හොඳට මතක තියාගන්න ඕනේ ඒ කවුරු මොන જાති කිව්වත් ලෝකේ ශිෂ්ඨාචාරයේ මනින්ද තියෙන එකම ක්‍රමය තමයි සීලය යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන සීලේ අඩුපාඩු නම් ඉතින් අනිවාර්යයෙන්ම අශිෂ්ටකමක් තමයි පෙන්වන්නේ. දුස්සීලකමක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ පුද්ගලයා දවල් මිගෙල් රෑ ඩැනියෙල් තමයි. මිනිස්සුන්ට පේන්න සිල්වන්තකමක් ගත්තට ඒ සිල්වන්තකම රැකෙන්නේ නැහැ. එතකොට බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා එහෙම සීලයක් පොරොන්දු වෙලා නැත්නම් ලෝකෙට සීලවන්ත බවක් ප්‍රකාශ කරාට පස්සේ ඒක රැක්කේ නැත්තම් යාට හතරාකාරක බය ඒ හතරාකාර බය නිසා ඒ පුද්ගලයාට ජීවිතේ පුරාවට අද කාලේ වචනෙන් කියනවා අසහනය පවතිනවා. මානසික ආතතිය පවතිනවා. ඒ මානසික පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඒ මනුස්සයාගේ හිත දූෂ්‍ය ඒ හතරාකාර බය කල්පනා කරලා බලනකොටම ওই ලෝකයේ තියෙන ආ වූ නැත්නම් අද කාලේ අගනගරවල රාජධානි වල තියෙන ආ වූ තරණ තරණ පිරිස් වලට ඇති අසහනය පිළිබඳ හොඳම උත්තරයක් හම්බෙනවා. ඒකෙදි කියනවා යම් කිසි කෙනෙක් මේ ආනෝසතුම් මරනවා හොරකම් කරනවා කාමීත්‍යාචාරය ගැන නොතක වැඩ කරනවා නම් බොරු කියලා මේ ඉස්සචන පරස වචන කියන වචී දුච්චර්ත ගැන නොතක වැඩ කරනවා මත්පැන් පානය ඒ වගේම වැරදි ජීවන රටාව වගේ ඒ කෙනාට අත්තානුවාද බය කියලා බුදුහාමරෝ බයක් යෝජනා කරනවා ඒ මිනිස්සයා කාට හොරෙන් වැඩ කරා තමන්ගේ හිත දන්නවනම් හෘදේ සාක්ෂිය දන්නවනම් අන්ධකාරයට යන්න බයයි වයසට යනකොට බයයි. ලෙඩ වෙන්න බයයි. මරණ ඇඳට බයයි. ඒ මොකද මේ වෙලාවේදී කොටු වෙනවනේ තනි වෙනවනේ ඔය කවුරුත් අපිව අතහැරලා දානවා වයසට ගියා. කවුරුත් අපිව අතහැරලා දානවා ලෙඩ වෙනකොට. මරණයනි කැමති වුණත් කරන්න දෙයක් නැහැ. අන්ධකාරයේදී තනි වෙනවා. ඉතින් එහෙම කට්ටිය අත්තානුවාද බය නිසා ආත්මය Tamanට මේ දෙස් දෙනවා. තනියම ඉන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට බණ භාවනාවක් කරන්න ගියත් ඇද්දේ වහ ගන්නවත් බෑ සීලෙ නැත්තම්. වාට ඒකම ටිගැස්සෙන සුළුයි. යම් කිසි කෙනෙකුට සීලය පිළිබඳව ශක්තියක් ආඩම්බරයක් තියෙනවනම් කවුරු Tamanට නැති වුණත් ඒ සීල ආරක්ෂාව තියෙනවා. ඔය ධම්මෝ අවී රක්ඛති ධම්මචාරී කියලා ඔය මේ ධම්මපාල ජාතකයේම කතා කරලා තියෙනවා. ඒ ධම්මපාල ජාතකයේදී මේ දිසාපාමොක් ආචාර්යතුමාට අර පුංචි ධර්මපාල කුමාරයා කියනවා අපේ පවුලේ කවදාකවත් එක්කෙනෙක්වත් ඒ අවුරුදු 120 සම්පූර්ණ වෙනකම් මැරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ආචාර්යවරයාට දැන් කාලේ තියෙනවනම් මහාචාර්ය දිසාපාමොක් පිළිගන්නවත් බෑ. ඒක නිසා මේක බලන්න එලුකඩු ටිකක් අරගෙන දරුවා මැරුණා මෙන්න මෙහෙමයි මේ පෙන්වන්න ආවේ කියලා දෙමාපියෝ ගාඩ කරපස්සේ දෙමාපියෝ hina වෙනවා බඩබදාට. මෙවුවා මේ කොයිද යන්නේ එලුකට වෙන්නේ අපේ දරුවා මැරෙන්න බෑ කියලා. අහුවට පස්සේ කියනවා මොකද අපේ પરම්පරාවේ කවදාකවත් එහෙම සතුන් මැරීමක් නැහැ. ඒ නිසා අපේ දරු දරු પરම්පරාවේ අම්මලාගේ කුසිත පිළිසිඳ ගන්න දීර්ඝායුෂ දරුවම තමයි. අපි අනුගත හොරකම් කරන්නේත් නැහැ. ඒක නිසා අපට එහෙම බයක් නැහැ. හිත ජීවත් වුණා බයක් නැහැ. එහෙනම් අපේ කාමීත්‍යාචාරයක් නැහැ. අපි මේ මනුසාමතිය. ඒක නිසා ඒ පැත්තෙන් අපිට ආවස පිළිීමකුත් නැහැ. බොරුව කියලා මේ සත්‍යනේ පරිසවචන අපි ළඟ නැහැ. ඒ තරම්ම මේකේ ශක්තියක් තියෙනවා. ඉතින් ඒක දන්නේ නැති වුණොත් වෙන්නේ මොකද්ද? නොමරුණත් මලාහා සමාන බයක් ඇති කරනවා. මේකට කියනවා අත්තානුවාද බය කියලා. ඉතින් අපි මේක සඳහා දැන් ওই ලෝක අනුගෝධනක හැන්දා වෙනකොට බොන්නේ මොකටේ? එහෙම නැත්නම් ওই බීඩි සොරටු කටේ ගහගෙන නටන්නේ මොකටේ? හිත තනි වෙනවට බයයි. මොනවා හරි දෙයකට හිත පිටපතට දාගන්නවා. මොකද ඇතුළට එනකොට අත්තානුවාද බය අර කරපු අපරාධ සීවේ. මේ මේ මේ මේ අපරාධ කාරින්ද ගල් ගන්න කතා කරනවා නෙවෙයි. මේ වෙන දේ ඒක නැති වුණත් බුදුහාමුදුර කියන අත්තානුවාද බය නැති වුණත් යම් කිසි කෙනෙක්ගේ සමාජ චාරිත්‍ර නොසලකා, චිතිචිතිත් නොසලකා, දිගින් දිගටම දිගින් දිගට වැරදි වැරද්ද කරනවා නම් පරානුවාද බයට ලක් වෙනවා, රට්ටු බයිනවා, හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියන. මෙච්චර ලස්සන ජීවත් වෙන්න පුළුවන්කම තියෙදි මෙන්න මේ වගේ පාහාර වැඩ කරනවායි කියලා රට්ටු බණින්න හදනකොට ඒකත් ඉතින් ටික කාලයක් ඉවසගෙන හිටියට අන්තිමට මහයිෂකත්වයක් වෙනවා. රට්ටු කැමති වෙන්නේ නැහැ එහෙම පුළුවන්කමක් තියෙදි ශිෂ්ට වෙන්නේ නැතුව අශිෂ්ට වෙනවා. මේ දෙවෙනි බය. තුන්වෙනි එකට කියනවා දණ්ඩ බය කියලා. දණ්ඩ බය කියන රටේ පවතින ආ නීති පද්ධතියට අනුව කවදා හරි කොටුවේ. කොටුවෙච්ච දවසට හිරේ විලංගුවේ ළඟිනවා. එතකොට ඉරේ විලංගුවට වැටෙන්න ඉන්න මිනිහා පොලිස් කාර්යය දකින්නටත් බයයි. මේ ඉරේ විලංගු වැටෙන්න ඕනේ නැහැ. බයෙමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ මනසට කා උයාගත්ත බත කන්න. බයෙ ජීවත් වෙන්නේ. ඉතින් ਸਰවඥාංශයේ මේ විදිහට මෙලෝ වශයෙන් ලැබෙන බය තුනක් විචාර කරනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය. ඊට පස්සේ අපි හිතමු මේ තුනටම දැන් කාලේ හැටියට කරන පගාව ගහලා බේරෙන්න පුළුවන් කියලා. Tamanටත් බීලා බේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාර දෙකකින් හිත කොලොප්පම් කරගෙන ජීවත් වෙනවා. අනුන්ටත් ගාස්තුවක් ගෙවලා පත්‍ර වලට දාන්න කියනවා මම ඔබ ශිෂ්ටවන්තෙක් කියලා පත්‍රේ දාපුවම ඕනේ පත්‍රය සල්ලි වලට යටයි. ඕනේ කතචරිතයක් ලස්සනට අඳින්න පුළුවන් ජනමාධ්‍යයට. ඒක සල්ලි වලට ගන්න පුළුවන්. දණ්ඩ බයත් පුළුවන් අග්‍රවිංශකාරයට හරි ගමන කීයක් හරි දීලා ෂේප් කරන්න පුළුවන්. ආද කරන්න බැරි දෙයක් නෑ සල්ලි වලට. නමුත් අවසානයේ දුක්ගති බය කියලා එකක් තියෙනවා. මරණින් මත්තේ කන්දෙන් පල්ලකට ඔළුව පල්ලයට කඳ උඩට තියාගෙන අද වැටෙන්න ආසේ निराගත වෙනවා. අපාගත වෙනවා. ඒක මොනම තාලකින්වත් ගෙවන්න බෑ. ඒ නිසා දුස්සීල වෙන්න වෙන්න මේ හතරෙන් පැලහෙනවා. මේ ਸਰවචනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ බව දැනගෙන මේ තමන් ආත්ම වංචාව කරන්නේ නැතුව තම රැකිය යුතු සමාදන් වෙච්ච සීලය පිළිවෙලට රකින්නවා නම් අත්තානුවාද බයක් නැතිද ඒ මනුස්සයාට සබේකට තලයකට බය නැතුව යන්න පුළුවන්. බ්‍රහ්ම මණ්ඩලයකට, දේව මණ්ඩලයකට, ශ්‍රමණ මණ්ඩලයකට, රාජ සභාවකට, උගතුන් අතරට කිසියම් දවසක පැකිලෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඕන සම්මුඛ පරීක්ෂණයකට ඕන තැනකට සිල්වන්තයාට බය වෙන්නේ. නිසා අපේ දරුවන්ට අපේ දෙවෙනි પરම්පරාවට අප පපුවක් කරන්න තනි තැප්පෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් කමක් කරන් දෙන්න ඕන. වික්ටි ප්‍රතිබල ශක්තිය අරන් දෙන්න ඕන. අරන් දෙන්න නම් ඔය ඩබල් ඩිග්‍රී සරන් දීලා වැඩක් නැහැ. මේ මන ඒ ඒ දරුවන්ගේ සීලයක් ඇති කරලා දෙන්න. දෙවෙනි પરම්පරාවට සීලේ වටිනාකම කියලා දෙන්න. එතකොට අත්තානුවාද බයක් එන්නේ. අපි මේ තුන්වෙනි ලෝකේ රටවල් අපි ඉගෙන જાතිය ඒක ඔක්කොම සුද්ධ අපිට කියාපු හරුප මිස අපේ තියෙන ශිෂ්ටාචාරයට ඒකක් කියන කතා කියන්න බෑ. අපි හැමදාම සදාචාරයක් ඇතුළු හැදිච්ච જાතියක්. ඒක කවදාකවත් පාවා දෙන්නේ නැහැ. ඊගාව එක තමයි පරානුවාද බය නැත්තම් අපිට කවදාකවත් මේ හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා බැනුම් ගන්න වෙන්නේ නැහැදිච්ච ගෙදර උනත් ඕක හැදිච්ච එකයි කියලා කියනවා. ඒත් මිනිස්සු සල්ක. ඒ සලකන එක ඒ සිල්වන්ත මැරලා ගියත් උන්නගේ දූ දරුවන්ට සලකනවා. අපි ලොකු සංචින්න කාලේ උන්වහන්සේලා යති කරපු ඒ කීර්ති රාමේ නිසා එළියට ගියත් නිසරවනේ කියලා කිව්වොත් අඩිය පසරතේ තමයි කතා කරන්නේ. අපෝ බොහොම බොහොමත්ව සිල්ලන්තයි කියලා අපේ මේ මෑතකදී අපවච්චිච්ච කේමානන්ද ස්වාමීන් වහන්සේ කියනවා මං වගේ කෙනෙක් ඒකට උන්වහන්සේ කවුරුද අනුවක් කියලා ශිල්පදයක් කැඩුවත් ලෝකයා කියනවල කවදාකවත් ඔය ස්වාමීන් වහන්සේලා කරන්නේ නැහැ. මොකද ලෝකයේ තරම්ම චිත්‍ර රූපයක් මාර තියෙන මේ ස්වාමීන් වහන්සේ පණ නැතුණත් ශිල්පද කරන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලාගේ පිටිපස්සෙන අපටත් පාරකපැසරවසේ කවුරුවක්වත් විශ්වාස කරන්නේ ඇත්තට අපි පව් කරත් ශිල්පද කැඩුවත් විශ්වාස කරන්නේ ඒ තරම්ම දෙවෙනි પરම්පරාව දක්වම තුන්වෙනි પરම්පරාව දක්වම ඒ ಗುಣ රාවය. ඒ වගේම දණ්ඩ බයකට ගියත් පළවෙනි වැරද්ද නම් කරලා තියෙන උසාවිය වුණත් නාඩුද. දහසක් වෙනවා. මේක අත්තරක් වෙන්න ඇති. හදිසි කෝපයක් නිසා වෙන්න ඇති කියලා පළවෙනි වතාවට හරි නිවාඩු වෙනවා. අන්තිමද උගෝදිනේ කියවලා ඇතිනේ අර දේවතා නිමිත්ත ඒතා නිමිත්ත නෙවෙයි සූත්‍රය කියන්නේ මේ යම ලෝකෙට ගියාට පස්සේ යම රජුරු ආනවයි කියනවනේ මොකද මෙහාවේ කියලා. එච්චකොට උනත් යම රජුරු ආනවලු උඹට ගියාත් වින් කරපු නිසා මනුස්සාත්ම භාවයක් කියලා දුන්නා. උඹට බුද්ධෝත්පාද කාලයක් ඉල්ලුවා දුන්නා. අතපය හයි හත්ති තියෙන අංග පුලාවක් සහිතව ඉල්ලුවා දුන්නා. ධර්මයේ ඉල්ලුවා දුන්නා. කල්යාණ මිත්‍රය ඉල්ලුවා දුන්නා. පැවිද්ද ඉල්ලුවා දුන්නා. දැන් මොකටද මේ ආවේ කියලා. වැරදිලා අපාය යන්න උනොත්. ඉතින් කියවන පස්සේ වේගුණනවලු මේ යමරා ද්වෛතවචානලු මතක් වෙන්නේ නැද්ද කියලා ඒ ඉන්න කාලේ මනුෂ්‍ය ජීවිතේ ගත කරන කාලේ යම් දානයක් දීලා යම් සීලයක් රැකලා පින් කරලා තියෙන අවස්ථාවක්. ඉතින් කාටද හොඳට සීපත් කරන්න පුළුවන් නම් මම අනේ අනුන්ගේ බඩගිනි නිවලා කියනවා. අනුන්ට මරණ තියෙන සත්තු නිදහස් කරලා තියෙනවා. නැත්නම් මම සත්තු මරන්න නැතුව නිදහස් කරලා තියෙනවා. හොරකම් කරන්න අවස්ථාව තිබුණත් මම හොරකම් නොකර ඉඳලා තියෙනවා. අනන්ත කාමීත්‍යාචාරය කරන තීතු මම නොකර ඉඳලා තියෙනවා කියලා. එතකොට වික්ති ප්‍රතිඵල සහිතව කියන්න පුළුවන්ලු යම රජුරවන්ට මේ වැඩේට මම පව කරාට ජීවිතේදී මේ මේ පින්කම් කරලා තියෙනවා. ඒතකොට කියනවලු කරුණාකරලා මේ අන්තිම අවස්ථාව දැන් මේ පිනෙන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ආය මෙහෙට නොඑන්න කටයුතු කරන්න. ඒ නිසා යම් ප්‍රමාණිකර සිල් දක්වපු කෙනාට යම රජුරෝ බවානුකම්පා කරනවා. එහෙම නැති වුණොත් කියනවලු යම් පල්ලන්ට කතා කරලා මට කරන්න දෙයක් නම් බෙල්ලපොදේ දුන්නා දීපේක සෞතු කරගත්තා නම් යම් පල්ලන්ට බාර දෙන්න. නිසා සිල්වත් ආට ආරි බුද්ධමාකාර දෙයක් තියෙනවා. නිසා ඒ බය හතරාකාර බය කල්පනා කරලා මේ වීතික්කම කෙලස් කිය. කාය දුස්චරිත, වචී දුස්චරිත ටික වග බලා ගන්න එක කාගවත් වැඩක් නෙවෙයි. තම තමන්ට දීලා තියෙන එකක් ඒක කරගන්න බැරි නම් ওই සම්මාදිට්ඨිය කවදාකවත් ඉදිරියට යන්නේ නැහැ. ඒක සම්මාදිට්ඨිය නිකන් උපැන්න සාධිකර සීමා වෙච්ච සම්මාදිට්ඨියක් වෙනවා. ඉතින් තමන්ට තමන් සම්මාදිට කියාගත්තට වැඩේ යන්නේ වෙන පැත්තකට. ඒ කියන්නේ මේ ওই වීතිකම කෙලෙස් වල අර ඉස්ලාම් කිව්වාගේ තමන්ට හෘද සාක්ෂි දැනගත්තා දෙවෙනි එක වෙනකොට අල්ලමු ගෙදර දානවා. තුන්වෙනිකොට රටේ නීචතාව වෙනවා. නැත්තම් උසා මේ අපාගත වෙනවා. ඒ නිසා නිතරම මතක තියාගන්න ඕනේ මේ ශාසනය හොඳින් තේරුම් ගන්නකොට ආගම කියන දෙයි ධර්මයේ කියන දෙයි අතර තියෙන වෙනස පොඩ්ඩක් තේරුම් ගන්න. ආගම අපිට හරියට කියනවා පින්කම් කරන්න කියලා. ධර්මයේ කියලා කියන්නේ පව්කම් නොකරන්න කියලා විතරයි. පින්කමක් ගැන ධර්මයේ නෑ. ඉතින් ප්‍රශ්නයක් ආරදන පින මොකද්ද කුසලයේ මොකද්ද කියලා. අර පොඩි ළමයි නලවන්නා වගේ තනේ කිරි නැති වෙනකොට රබර් සූප්ප දීලා නලවනවා වගේ පව් නොකරන කරන උපමාවක් තමයි පින් කරනවා කියන්නේ. පව් නොකර සිටීමට කරන උපමාවක්. නමුත් gedara හිටියත් විශේෂ පින්කම නොකලත් සීලය ආරක්ෂා කරන තරමට පවු නොකිරීමට සබ්බපාපස්සා කරනම් කියන එක හිතරගත්ත කෙනාට බුදුජානනාථේ සඳහන් කරනවා අප්පමෙය්‍ය වූ කුසලයක් සිද්ධ වෙනවා උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අරියස්ස විනයේ අග්ග දානං මහා දානං යතිදං මේ පාණාති පාතෝ ආර්යයන් වහන්සේලාගේ විනයේ තාමත්ම ලොකු දාණය තමයි මහා දාණය තමයි සතුන් නොමරා සිටීම. ඒ කියන්නේ අපේ ජීව. අරියස විනේ මහා දාණං අග්ග දාණං යතිදං අදින්නා දාන. අදින්න දාන වේරමණි. අන්සතු දෙය ගන්න නැති එක උගා දන් දෙනවට වැඩිය හොඳයි. ඒ වගේම අන්සතු කාම වස්තුන්ට ආරක්ෂාව සලසන එක ඔය නිකා අන්ධහර පාන උරතල් මොනවාද මේ පුරාජේ දෝෂේ බොහෝම හොඳයි. ඒ නිසා යම් කෙනෙකුගේ සීලේ වටිනාකම තේරුම් අරගෙන පවෙන් වැළකීම ශිෂ්ටාචාරය කියලා තේරුම් ගත්තොත් පවෙන් වැළකීම ආර්යත්වයට උසස් වීමක් කියලා තේරුම් ගත්තොත් පවෙන් වැළකීම අපිට සමාජයට දෙන්න පුළුවන් ලොකුම ලොකු දායාදය කියලා තේරුම් අරගත්තොත් ඒ මනුස්සයාට කියනවා හික්මිච්ච මිනිස්සෙක් කියලා. ඉතින් අරුවචන්සේ සඳහන් කරනවා අනේ එහෙම ලැබිච්ච සම්මා දිට්ඨිය සීලයෙන් අනුග්‍රහ නොකළොත් ඒ කවදාකවත් අර චේතෝ විමුක්තිය කියනා වූ පඤ්ඤා විමුක්තිය කියනා වූ මේ නිවන් දොරටු දෙකට යොමු වෙන්නේ නැහැ. ඒ වෙනුවට පුදුමාකාර සංකීර්ණතා සංකරතා ජීවිතේ දෙන්න පටන් අර ගන්නවා. ප්‍රධාන වෙන එකක් තමයි මම දැකලා තියෙන්නේ මගේ අවුරුදු ජීවිතයේ අවුරුදු 29 විතරකම් මම පස්පව් තේරම කඩලා තියෙනවා දස අකුසල හොය හොයා කඩලා තියෙනවා. වැඩිෙන් ඉස්සරලා. ඊට පස්සේ දැන් අවුරුදු ආයෙත් 30 ගණක් ගත වෙලා තියෙනවා. මේක නොකර ඉඳලා ඊට පස්සේ සිල්වතුන්ට සම්බන්ධ වෙලා. අවුකරන් නොකරන්න පටන් ගත්ත තැන ඉඳලා පුදුමාකාර විදියට කල්යාණ මිත්‍රාසු ලැබෙන්න පටන් ගන්නවා. හොරෙන් හරි කමන්නේ නැහැ, ඉලිපිට හරි කමන්නේ නැහැ. පව් කරන්න කරන්න ඇදෙන්නෙම අසුචියටම තමයි. ඇදෙන්නෙම පව්කාරයෙන්ට තමයි. ඇදෙන්නෙම අසත්පුරුෂයන්ට තමයි. අපණ්ඩිතයන්ට තමයි. අමනෝඥයන්ට තමයි. ඒක මේ අපි හිතලා කරන එකක් නෙවෙයි ඕන තැනකට ගියත් තමයි සීල අධිෂ්ඨාන කරන කටයුතු කරනවා නම් ආකර්ෂණය යන්නේ අනිවාර්යයෙන්ම Tamanට වැඩි සීලවන්තයෙකුට තමයි. Taman එහෙම නැතුව මේ මේ හිතේ කුකුස්කතියෙන් යනවන හිත ඇදිලා යන්නේම Tamanට වැඩි පහත් කෙනෙකුට තමයි. ඒ නිසා මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතයේ ඉදිරියට යන්න ඕනේ නම් නිතරම කල්පනා කරන්න ඕනේ අපිට 100ක් සිල්වන්ත වෙන්නත් බෑ 100ක් කවුරුදු සීලක් නැහැ අපි ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මෙතන සීලය කියලා කියන අදහස් කරන්නේ අදි ශීල ශික්ෂාව ඊයේ තිබුණට වැඩිය අද සිල්වන්ත වෙන්න එන්නේ එන්නේ එන්නේ පරිතද කර ගන්න ඒක මේ කාටවත් බය කරන දෙයක්වත් අදෘශ්‍යමන් දෙවියෙකුට බය කරනවක්වත් රජ්ජුරෝ දඩගහයි කියලා කරන එකක්වත් නෙවෙයි සමාදාය සික්කති සික්ඛාපදේසු කියලායි සරුවචාන්සේ සඳහන් කරන්නේ. සිල්පද ඉල්ලගෙන රකින්නේ කියලා තියෙනවා. අනික හැම ආගමකම තියෙන පද ඒවට කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. ඒවට කියන්නේ පණ. අනක් සහිත පණ. මේකේ අනක් නැති පණක් බුදුහාමුදුරුවෝ කියලා තියෙන කිසිම අනකිරීමක් නැහැ මෙන්න ශික්ෂාපද තියෙනවා. පුළුවන් නම් රකපන් රැක්කොත් මෙන්න මෙන්න ආනිසංශ තියෙනවා. පොහොරින් හරි කමන්නේ නැහැ ඉලිපිට හරි කමන්නේ නැහැ නොරැක්කොත් මෙන්න ආදීනවයක බුදුහාමුදුරෝ ලයිට් එක නම ලියාගෙන දෙන දඬුවමක් නෙවෙයි කම්ම නියාම ආනුකූලව චිත්ත නියාම ආනුකූලව සිදුවෙන දෙයක්. ඉතින් ඒක අහන්න ඕනේ සලකා බලන්න ඕනේ තේරෙන්න ඕනේ තේරලා ටික ටික ටික ටික ටික සීලෙන් ඉස්සරහට යනවනම් අපි අර කියපු විදිහට පාප මිත්‍යයන්ගෙන් වෙන් වෙලා තමන්ට වැඩිය හොඳ කල්යාණ මිත්‍යයන් අතරට ලක් වෙන අතරම තමන්න පුළුවන් තරම් තාම ආශාවෙන් බලාපොරොත්තු වෙන හිතේ පිපිලිසර ගතිය නැතිකම අවිප්පටිසාරය කියන එක ඉබේ එන්න පටන් ගන්නවා අවිප්පටිසාරත්ථයකෝ ආනන්ද කුසලානි සීලානි කියලා සරුවචන සඳහන් කර තිනවා කුසල වූ සීලයක් නැත්නම් දවසින් දවසට පිරිසිදු වෙන සීලයක් නැත්නම් විපිලිසරකම කියන එක විපිලිසර කියලා කියන්නේ දෙකට දෙතාවර වෙච්ච හිත කවදාකවත් වළක්වන්න ඒ නිසා අපිට එවැනි හිතක් තමයි මේ දුක් දෙන්නේ. එවැනි හිතක් තමයි අපිට සැක සංකා උපදවන්නේ. එවැනි හිතක් තමයි අපිට අතීතානුදාවන හිතානෝ පශ්චාත්තාපය උදවන්නේ. අනාගතේ පටිකංකණ යනුව හිත සලන්නේ. අන්න එහෙම නැතුව මේක තැම්පත් වෙන ගතියක් වෙන්න ඕනේ නම් නිතරම කුසල සීලයක් මත ඉඳගෙන තමයි ඒ වගේ සමාධි ශික්ෂාවක් දැන් නැත්නම් මේ සූත්‍ර මිශ්‍රාර කියන සමාධි අනුග්‍රහිතයට යන්න සීලේ තියෙන පුදුමාකාර මේ ගැම්මක් නැත්නම් අපි කියනවා ශීලය ආසන්න කාරණා වෙනවා සමාධි හිතකට තැන්පත් බවට ඇති වෙන්නේ. ඒ නිසා අපි එක්කෙනෙක් අසිතන නරකයි අපි අලුත් වැඩියා කරගන්න බැරි තරම් දුස්සීලියෝ කියලා. ඒ වගේම එක්කෙනෙක් අසිතන නරක අපි සීල 100ක් දැන් සීලෙන් අංග සම්පූර්ණයි කියලා. ඒ දෙකම ඉතාම භයානක අන්ත දෙකක්. අපි ඉන්නේ අතරමැද. ඒ නිසා එක එක්කෙනෙකුට වගකීමක් වෙනවා විශේෂයෙන්ම බණ භාවනා කරනකට වැඩි වගකීමක් එනවා. මෙච්චර අපකප්ප වෙලා වැඩ කරනකොට ඒකට අදාළ පරිසරය සකස් කරලා දෙන්න. අපි කියනවා මේ වීතිකම කෙලෙස් වලට උදැල්ලෙන් අදින්න පුළුවන් තරම් කක්ක ගොඩක් කියලා. මඩ ගොඩක් කියලා. ඒ උදැල්ලෙන් අදින්න පුළුවන් කක්ක ගොඩ තියේදී කන් ඇන්දෙන් අයින් කරන්න යන්න එපා. ඒක වෙන්නේ. කන් ඇන්දෙන් අයින් කරන්න වෙන්නේ උදැල්ලෙන් අදින්න පුළුවන් හරිය රුද්ධ කරගත්තට පස්සේ. එහෙම නැත්නම් අපි කියනවනම් ලී බඩුවක් හදනකොට ඒ ලී බඩුව හරියට බොරදම් ගහලා හරියට කපලා ඇඳලා පුටුව හෝ මෙට්ටේ ඇඳ හෝ හදන්න නැතුව කැටයන් කොටන්න යනවා. කැටයන් කොටන්න ඉස්සෙල්ලා පුටුව මේ මේ ඇඳ සමබර සමමිතික වෙන්න ඕන. උනාට පස්සේ කැටයන් කොටන්න. ඒ නිසා ජීවිතයකට ඕනේ සමාධියක් ප්‍රඥාවක් ගන්න නම් සැකිල්ල සත්සන්දතියි. ඒ ශකිල් හරියට හදා ගන්න නැතුව නිකන් කැටයන් කරලා නෝට් එක වැලි කඩදාසි අරලා සිමෙන්ති මේ පොලිෂ් කරාට වටිනාකමක් එන්නේ. ඒ නිසා හැම කෙනෙකුටම වටිනාකමක් තියෙනවා අයිතිවාසිකමක්. ඒ තමන් ඉන්න තැනින් තව තව ඉස්සරහට පරිතර කරනවා. ඉස්සරහට දාලා සීලය හදා ගන්නවා. ඒක විශේෂ වශයෙන් සලකා ගන්නේ ඒක කරන්න පුළුවන් මේ ජීවිතය ඇතුළතදී මෙහෙම තමන්ගේ චරිතය වෙනස් කරන්න පුළුවන් එකම ජීවිතයේ මනුස්ස ජීවිතය විතරයි. අනික හැම සතෙක්ම සාජාතයට යටයි. උපාසක බලල්ලු කියලා අපි කියනවා මියෝ දෙන්න දෙන්න අල්ලන්න ඕන නිසා බලල්ලු සිල් ගන්නවායි කියලා. ඒක නිකන් උපමා කතා විතරයි. දැන් හොයාගෙන තියෙන්නේ ඇමරිකාවේදී කතා කරන්නේ තමන්ගේ මනුස්ස මොලේ එතම් මේ තර්ක මනස වැඩ කරන මොලේ ස්ථිර වෙච්ච එකක් නෙවෙයි ඕන වෙලාවක වෙනස් කරගන්න. ඒ වෙනස් කිරීම සඳහා ක්‍රම තුනක් සරුවචාන්සේ පෙන්නන එකක් තමයි සීල ශික්ෂාව. සීල ශික්ෂාවටපත් වෙන්න වෙන්න වෙන්න මොලේ තියෙන හැකියාවල්, ධාර්ම ශක්තිය, ඒ වගේ නිර්මාණශීලීත්‍ය පුදුමාකාර විදිහට වැඩෙනවා. ඒක නිසා වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් ඒක සකස් කරන්න ඕනේ සකස් කරගත යුතුයි කියන හැඟීම තියෙන්නේ සම්මාදිට්ඨිකයට විතරයි. මිත්‍යා දෘෂ්ටික හිතන්නේ නැහැ මේක දෙයයන් ආංශිකේ තීන්දුව අවධාන තීන්දුව නිසා අපිට වෙනස් කරන්න බෑ. නැත්නම් ලං බෞද්ධයෝ හිතාන ඉන්නවා මේක නියතගතික වාදී මේ කර්මානුරූපව සිද්ධ වෙන්නේ අපිට වෙනස් කරන්න බෑ කියලා. සරුවචාන්සේ නියතගතිකයට අඩු දෙන්නෙත් නැහැ. ඉස්සර නිර්මාණ වාදයකට යන්න දෙන්නෙත් නැහැ. අහේතුක වාදයකට යන්න දෙන්නෙත් නැහැ. උන්වහන්සේ කියනවා කාටත් හැකියාව තියෙනවා ටික ටික ටික ටික මේ සීලය එනත වීතික්‍රම කෙලෙස් දුරු කිරීම කරගෙන කරගෙන කරගෙන යනකොට කරන ප්‍රමාණයට සාපේක්ෂව එතන එතන ආනිසංස තියෙනවා. ඒ නිසා දායකයෝගන්ට කතා කරනවා නම් කියන්න තියෙන්නේ මේ සීල ශික්ෂාවෙන් හම්බෙන ආනිසංස කවදාකවත් දාණයෙන් ලැබෙන්නේ නැහැ. ඒක හිතන්න එපා. දාණය දීලා ඉවරලා සිල්ලුතුන් දැකලා සිල්වන්තයෙකුට දාන දුන්නාට පස්සේ තමයි ඉබේම තල්ලු වෙනවා gedara තොරේ ඉන්නවට වැඩිය අලුත් වඩා හොඳ පින්කම් වට අවස්ථාව. ඊට පස්සේ සීලයට ගොඩ උණයි කියලා හිතමු. නිත්‍ය පන්සිල් හෝ පොය අට සිල් දක්වලා එහෙම නැත්නම් මේ අපේ ඉස්සරහින් ඉන්න ස්වාමීන් වහන්සේලා වගේ ශාසනගත වෙලා එන්නේ ඉන්න සීලය රකින්නකොට ඒ සමාන ප්‍රමාණයට එක එක ආනිසංස ලැබෙනවා මිස මේ හොරවැර කරලා ගන්න දෙයක් නැහැ. මේක චිත්ත නියාමයට තමයි වැඩ කරන්නේ. නමුත් කවදාකවත් සීලය කොච්චර උත්කෘෂ්ටව රැක්කත් සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒතන වෙනම ප්‍රයත්න කරන්න. ඉතින් සීල ශික්ෂා කියන්නේ මේකයි. ඒකට ලැබෙන ආනිසංස මෙහෙමයි. සමාධි ශික්ෂා කියන්නේ මේකයි. ඒකට ආනිසංස මෙහෙමයි කියන එක තමයි මේ බණේදී විස්තර කළ දේ. ඒ නිසා කරන කරන ප්‍රමාණය හැටියට ඒ ඒ ප්‍රමාණයට ආනිසංස ලැබෙනවා. හැබැයි මේ ආනිසංස වල තියෙන එකට එකට තුඩු දෙන ගතියක්. දාන දෙන දෙනවා වෙනකොට හොරකම් කරන එක්කන සීලයක් රැකගෙන තියෙන අවස්ථාව අඩුයි සීලතුන් දකින්න තියෙන අවස්ථාව අඩුයි. හොරකම් කිරීම පැත්තක දාලා අනුන්ගේ සැපතුක සලකලා දානයක් දෙන්න හදන මනුස්සයාට තමන්ගේ සීලේ නැගීමක් ඇති වෙනවා සීලතුන් දකින්නත් හම්බ වෙනවා සීලේ පිළිබඳ බණහකට හම්බ වෙනවා. එයා ඒ කට්ටේ අල්ලගෙන ඊගාට කොට වෙනවා. එnde ende ende ende දිනු කරන ගියාට පස්සේ තමයි එකිනෙකට එකිනෙකට සාපේක්ෂව ඒ කර්මේශා කර්මණියාම වැඩ කරන්න පටන් අරගන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ නොරක්ක සීලයක් නැත්නම් අදි සීලයක් බාහිරපත් කරමින් පත් කරමින් යනවනම් හැමදාම ඒ Taman ඊයේ කරගන්න බැරුව අදරක්ක සීලේ නිසා හිතට පුදුමාකාර මේ ශක්තියක් එන්න පටන් අර ගන්නවා. ඒක මේ අපි කියන්නේ ශාසන සම්පත්‍තිකර ශක්තිය. නැත්තම් පිරිච්ච ගතියක් එන්න පටන් අර ගන්නවා. ඒ නිකන් බඩපුරා කාවා කාලා ඇති කරපු පිරිචිගතිය නෙවෙයි. ඇස් දෙක පුරා ලස්සන චිත්‍ර දැකලා ඇති වෙන පිරිචිගතිය නෙවෙයි. කන පුරා ශබ්ද අහලා ඇති වෙන පිරිචිගතිය නෙවෙයි. ඒ සියල්ලංගෙමතර වූ නිදාමිෂ ප්‍රීතියක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ශීලවතෝ භික්කවේන චේතනාකරණියෝ අවිපටිචාරෝ මේ උපජ්ජති. ධම්මතායේ සාභික්කවේ ශීලවන්තස්ස සීල සම්පන්නස්ස අවිපටිචාරෝ. මහණෙනි මේ සිල්වතාට සිල්වා සීල සම්පන්න කෙනාට අනේ මගේ හිත විපිරිසර නොවේවා කියලා අඬව ගන්න දෙයක් නැහැ. චේතනා කරන්න දෙයක් නැහැ. ඒක ධර්මතාවයක්මයි සීලවන්තයාට සීල සම්පන්නයාට හිත විපිලිසර වෙන්නේ. හැබැයි ඒ කියන්නේ හැමදාම සීල අලුත් වෙනවා. හැමදාම තමන්ගේ සීල තමයි සමාදන් වෙන්න ඕන. භාවනා කරන පින්වතුන් සඳහන් කරනවා යම් වෙලාවට හිත දුවනවනම් හිතවිලි බහුල නම් අතීත අනුගමනය කරමින් හිත පශ්චාත්තාප වෙනවනම් හැමදාම පරියන්කයට ගිහිල්ලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධාත්වයට වන්දනා කරලා තමන්ගේ සීලය ආවර්ධනය කරන්න කියනවා. මම මේ සීල් දකින්නේ රක්තුන්ට බය නෙවෙයි, රජ්ජුරෝ දඩ ගහනවට නෙවෙයි, ලාභ සත්කාර ප්‍රයෝජන සඳහා නෙවෙයි, උද්ධාදී උත්තමයන් වහන්සේලාගේ පාරක මම යන්නේ නිසා මගේ සීලෙ මං ආවර්ධනය කරනවා කියලා ඉඳ ගන්නකොටම සීලය අවදින. ඉතින් ඒක ටික paludu සහිත නම් සීලේ ආවර්තනය කරාට ගැම්මක් එන්නේ. ඒක හැමදාම පිළියම් කරනවා. පිළියම් කරමින් පිළියම් කරමින් යනවනම් එන්නේ එන්නේ එන්නේ එන්නේ විදිහට සීලයේ අඩුපාඩු සකස් වෙන්න සකස් වෙන්න ඒක සීපත් කරලා අපි ඒකට තමයි චීලා චීලා සීලානුස්සතිය කියලාත් වෙන මානුස්සතිය සදා කරන තමන්ගේ සීලේම නැවත නැවත සීපත් කිරීමෙන් පුදුමාකාර සතුටක් ලබනවා. අපේ ගන්ධනව වල ජීවත් වෙන පැරණි උපාසකමල උපාසිකාවෝ ඒ තම තමන්ට ඇත්තට මහා බොඩු බූදලයක් ඇත්තේ නැහැ. නමුත් තමන්ගේ චරිත තියෙනවා. ඒකෙන් ලැබෙන යම් කිසි දෙයකින් දානයක් දීලා සංගෝපස්ථානයක් කරලා පුදුම පිරිච්ච ගතියක ජීවත් වෙනවා. උතරම් විශාල ධන දාන්‍ය භවභෝග පාරිභෝගිකත්වය ඔය යටිතල පහසුකම් ඔය උපකරණ මොකක්වත් ඕනේ නැහැ. පිරිච්ච ගැටෙන් ජීවත් වෙනවා. අතර ඔක්කොම ලැබ නැත්තොත් පුදුම බයකින් සමානට ජීවත් වෙන එක හොරු කඩා ගනීද ආදායම් බද්දට අහු වෙයිද ඒ කිසිම දෙයක් නැහැ. මේ සිල්වතා රකින්න ඒ සතුට මොනම කෙනෙකුටත් හොරකම් කරන්න බෑ. මම ওই පහුගිය දවස්වල ඔය ඇමරිකාවේ අවුරුද්ද මාස මාසයක් විතර ඇවිද්දා. ඇවිදිනකොට මේ ඒ වන මේ වගේම අපි ඉතින් සම්බන්ධ වෙනවා හුඟක් වෙලාවට ලාංකිකව තමයි සම්බන්ධ වෙන්නේ සුද්දොත් ඉතින් වරින් වර ඇවිල්ලා වාඩි වෙනවා. ඉතින් එතකොට මේ බණ කියනකොට ඒ ඇමරිකන් කාරෝ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔන්න ඔය නිර්ආමිෂ ප්‍රීතිය විතරයි ආණ්ඩුවට ටැක්ස් කරන්න බැරි කියලා. අනිත් හැම දෙයක්ම ටැක්ස් කරනවා. ආදායම් බද්දට යටයි. කවුරු හරි මේ නිර්ආමිෂ ප්‍රීතිය ලබා ගන්න පටන් ගත්තොත් කාටවත් ඒක හොරකම් කරන්න බෑ. කාටවත් ඒකට ආදායම් බද්ද පනවන්න බෑ. ඇමරිකාව කියන්නේ අමතර රටක්. ඒ හැම දෙයක්ම ටැක්ස්. ඕකට විතරක් බෑ කියලා. ඒ නිසා බුදුහාමුදුර අපට අංගල මිට පොළවල අතර දීලා තියෙනවා මෙන්න මේක තියාගනින් කාටවත් මේකට අත තියන්න බෑ. ඒ ඒ ඒ ඒ වෙලාවේ හම්බෙන ওই කියන පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය විතරක් නෙමෙයි. ඒක තව ඉස්සරහට යන්න පාරකුත් ඉස්සරහට යන්න තල්ලුවකුත් උපනායන ශක්තියකුත් සීලයේ තියෙනවා. ඒක නිසා හැම වෙලාවෙම Tamanට ඊයට වැඩිය අද අදට වැඩිය හෙට එන්ටෙන් ටෙන් සීලයේ පිටපොන්දක් හරින ගතියක් තියෙනවා නම් පුදුම පෞරුෂත්වයක් එන්න පටන් ගන්නවා. ඒ ආරුවත්ඥාන්සේ වයන්සේ වැඩ ඉන කාලෙම අස්සජි කියලා ස්වාමීන් වහන්සේලමක් ඉඳලා ප්‍රසිද්ධ අස්සජි ස්වාමීන් වහන්සේ නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ හොඳ සමාජයක් සහිතව ජීවත් වෙති සංඝයා වහන්සේ නමක් අවශ්‍ය වෙලාවට ඒ චතුත්ථ ධ්‍යාන සමාධියට හෝ තුන්වෙනි ධානයට ගිහිලා දුකක් සැපක් කරදරයක් ආපු වෙලාවක දුකක් කරදර ධානයේ හිත දාලා බේරෙනවා. ඉතින් බොහොම ජයයට මේක ජීවත් වෙගෙන හිටියා. එහෙම ඉන්නකොට මේ ශාන්ත භයානක රෝගයක් ඇවිල්ලා මාරාන්තික වෙලා අනියර ධානයට යාගවත් සමගත ගන්න බැරි දැන් දුක් දෙකයි. එකක් තිවුර ධානය නෑ. දෙක දුක එන්න පටන් අරගත්තා හිතේ තියෙන අර පශ්චාත්තාප ගතිය දැන් හිතානේ දැන් මැරෙනවා මැරෙන්න වෙන්නේ ධානයකුත් නැතුව දුක. ඊට පස්සේ ඊටමත් බගෑපත් වෙලා උපස්ථායක ස්වාමීන් වහන්සේ නමකට කියලා තිබුණා. අනේ ගිහිලා සරුවච්චන් වහන්සේට කියන්න මම ඊටමත්ම දුකටපත් වෙලා ඉන්නවා මේ මරණාසන්න වෙලා කියලා. ඒලා සරුවච්චන් වහන්සේ පෞද්ගලිකවම වටිනවා. එතනට මේ ශාංශය ඇඳේ වැතිරිලා සරුවච්චන් වහන්සේ දිහා බලාගෙන නැගිටින්න හදනවා වන්දනා. ඊට පස්සේ කියන්නේ අවම ලෙඩෙක් වශයෙන් කීයට කමක් නැහැ. සරුවච්චන් වහන්සේ පනවල දාර්ශනය තියෙනවා. ආසනේ ඉන්නේ කියලා. තමන්ගේ ඇඳේ ඉන්නේ කියලා. ඒක ලං වෙලා අහනවා මොකද කියලා. ඊටස් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේට මම දිගටම ධ්‍යාන සම්පත්තියක් විඳගෙන ආවා. මොන දුකක් කරදරයක් ආවත් මම ඒකට පිට දාලා බේරුණා. දැන් නම් ඒකත් නැහැ. මේ මරණ බයත් දුකක් පුදුමාකාර විදිහට ඇවිල්ලා තියෙනවා. අනේ මට සරණ වෙන්න. එතකොට ඒ සර්වඥයන්සේ අහනවා ඒ අස්සජිතුංසු උඹත් හිතනවාද අස්සජි අනිකුත් සමන බ්‍රාහ්මණය වගේ මේ සමාධියයි මේ ශාසනයේ සාරය සාරය කියලා. මේ සීලෙට මොකද උනේ කියලා. අනිසාරද සීලේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් කර්මාකල සීලේ සමාදන් වෙයන් ඔය සමාධිය කියන එක සීලෙන් ඇතින ඵලයක් විතරයි. සීල කඩාගත්තොත් සමාධියක් නැති වෙනවා. සීලෙත් කැඩෙනවා. සීලෙ කැඩිලා නැත්නම් ඒ විශාල ශක්තිය. කියලා ඒ ස්වාමීන් වහන්සේට එතෙක් කල ඒ සංසේ සමාධිය නැතුන කියලා පශ්චාත්තාප වුණාට සීලවන්ත ස්වාමීන් වහන්සේ නම සීලය ගැන සමාදන් කරනකොට ඒ සංසේ අවසාන මොහොතේදී සීල සමාදානයේ ශක්තියෙම හිත උපුදවාගෙන විකසිත කරගෙන සර්වඥාන්සේගේ ධර්මය අහනකොට මාත්‍රෙම මේ අපවත් වෙන්න පොඩ්ඩකට ඉස්සලා අරහත්ත්වයටපත් වෙනවා. ඒ තරම්ම ඒ තමන් රකින්න සීලයේ තියෙන වටිනාකම තියෙන නිසා ඒ වගේ සූත්‍ර බොහෝ බොහෝ විට භාවනා පන්තිල මතක් කරලා දෙනවා හැම වෙලාවෙම තමන් සීලයේ කියන එක එන්නේ එන්නේ එන්නේ දිනු කරන යා. හැබැයි ඉතින් මේකේ තියෙන නරක පැත්තකුත් තියෙනවා. සීලේ තියෙන නරක පැත්තකුත් තියෙනවා. ඒකත් මතක තියාගන්න. දැන් මේ වගේ අපේ පිරිවෙන් වැඩ ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා නැත්නම් ආරණ්‍ය වල ඉන්නවා. ඉතින් ඒකින් දැදී එක්කන දෙන්නේ අනික් කාට වැඩිය සීලෙන් කැපී පෙනෙන්න පටන් ගන්නවා. ඔක්කොමලා පොදු වැඩ කරද්දී එක්කනේ උත්කෘෂ්ඨ වෙන්න පටන් ගන්නවා. උත්කෘෂ්ඨ වෙන්න පටන් අරගෙන එයා අනික් අය කැපී පෙනෙලා කියනවා මේ අනික් කට්ටිය සීල ගැන හලකන්නේ මම විතරයි සීල හලකන්නේ. සීල යනෝ මං උසස් අනික් කට්ටිය මේ දුස්සීලයි. ඒක නිසා අත්ුක්කංශන පරවම්බන කියන තමන් උසස් කොට සලකමින් අනිත් අය පහත් කරන සැලකීමට ගිය ගමන් සර්වඥයන් සඳහන් කරන සීලවන්ත වුණත් උන්දට කියන්න වෙන්නේ අසප්පුරුෂයෙක් කියලා. මොකද මේ අත්ුක්කංශන පරවම්බන දෙක විශේෂ අකුසලයක් වටපත් වෙනවා. නිසා කොච්චර තමන් අනුන්ට වැඩිය සීලවන්ත වුණත් කවදාකවත් නරකයි අඬ හැරපාන්න. කවදාකවත් නරකයි ඒක අනුන්ට අඟවන්න යනවා. ඒ ඇඟවීමම දුස්සීලකමක් පාඩපත් වෙන. ඒ සප්පුරුෂ සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා තමයි සීලවන්ත වුණත්, විනයදර වුණත්, කොයි දේ වුණත් ඒ පිරිසත් එක්ක ඉන්නකොට එමතින් කැපිපේන දඟලන්න එපා. එමතින් කැපිපේන දඟලුවොත් ඒකම යාට නුසුදුසුකමක් වෙනවා. ඒ නිසා අපි හැමදාම සීලය අලුත් කරන්න ඕන නමුත් කාටක අඟවන්න එපා. ඒ නිසා මම ගිහි කාලේ මේ භාවනා කරනකොට ඇත්තටම මම කිසිම සීලයක් ඇතුව නෙමෙයි පටන් අරගත්තේ. ඒ සතිය වන්නකොට තමයි ටික ටික ටික ටික ඒකේ වටිනාකම ඒකේ ඇඟෙන්න පටන් අරගත්තේ. ඒ මෛත්‍රික වැඩ කරපු ඒ ගී සෑම කෙනෙක්ම කිව්වා කාටවත් ඇඟෙන්නවත් කියන්න එපා කිව්වා Taman සීල් රකින්නවා කියලා හෝ භාවනා කරනවා කියලා. හංගලම කරන්නයි කිව්වා. මොකද තරුණ තරුණියෝ සිල් රකින්නයි කියලා කිව්වොත් ඒක මොකෙක්වත් පිළිගන්නේ නැද ලෝකේ. එක්කෝ මේ මනසරේ ඔළුව නරක් වෙලයි කියනවා. සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගෙනියන්න කතා කරයි. මටත් කතා කරා අපේ අයියලා මානසික රෝගියෙක් ගාවට වෛද්‍යවරයෙක් ගාවට යන්න මොකද්ද අප්සෙට් එකක් කියලා. ඒ නිසා කවදාකවත් එපා කබේක තලයක ඉන්නකොට තමන්ගේ සීලවන්තකම පෙන්වන්න යන්න එපා. ඒක අපිට කැපෙනවා. ඒ ඇතුළත කෙලෙසක් පාඩපත් වෙන ආන්තික සමාජයට කෙනෙහිලක් පාඩපත්. ඒ නිසා සිල්වන්ත එපයි කියන එක නෙවෙයි හොඳටම සිල්වන්ත වෙන. දවසින් දවස හොඳට සිල්වන්ත වෙන්න ඕනේ. මොකද ඒ කාටවත් අඟවීමක් කරන්න බෑ. පැවිදිනාට පස්සේ නම් එහෙම නෙවෙයි ඕනද තමයි ඒකේ මේ අපි සිවුරක් දරනකොට අපේ සිල්වන්තයි කියලා මිනිස්සු පිළිගැනීමක් තියෙන නිසා යම් අන්ටමට යනවා. ගිහිව ඉඳකට භාවනා කරනවා නම් උළුවන් තරම් ඒක සිල්වන්ත වුණාට කමන්නේ ඒ කාටවත් අඟවන්නේ නැතුව භාවනා කරාට කමන්නේ මම අනික් කට්ටිය නෙවෙයි මම භාවනා කරන්න කෙනෙක් කියලා ඇඟවීමක් කරන්නේ නැතුව කරන්න කරන්න කරන්න කෙලවර දක්වම යනවා. ඒ නිසා සීලය පිළිබඳව දවසින් දවස දවසින් දවස නැවත නැවත කියවන්න ඕනේ. සරුවත්තරන්සේ සඳහන් කරලා තියෙනවා හරක් රකින්න මිනිහෙක් ඒ හරක් ගාන දන්නේ නැත්නම් ඌට කවදාකවත් ඒ හරක් රැන රකින්න බෑ කියලා. ඒ වගේ යමෙක් සිල් දකිනවා පංසිල් නම් පංසිල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් හොඳගෙන් සිල් රැකෙන්නේ. ඊට ආජීවට්ටමක සිලේ රකින්නවනම් ඒ සිල්පද මොනවද කියලා දන්නේ නැත්නම් ඔය කියන්නම් වාලේ කියෙව්වට ඒකෙන් සිල්පද රැකීමේ වගකීමක් එන්නේ නැහැ. උපෝසත අට්ටාංග සීලේ පංසිල් වලින් වෙන් වෙන්නේ කොහොමද ආජීවට්ටමක සීලෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඊගන් සිල්පද කිව්වයි කියලා වැඩි කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම නව සීලය, දස සීලය, එකින් එක එකින් එක නගින හැටි දන්නේ නැත්නම් පද කිව්වට වැඩ නැහැ. ඊට පස්සේ සාමනීර සීලය, ප්‍රසම්පදා සීලය, දුතාංග ආදී වශයෙන් කෝටියක් සංවර සීල මේකයි මේකයි කියලා දන්නේ නැතුව කවදාකවත් රැකේ. අද පොඩි ආම්ගෙනේ ප්‍රශ්නයක් කාලා දෙවුණා බුදු ආම්ගෝ කියලා කියනව නේද? ඒ ඔක්කොම සිල්පද දැනගන්නකොට හිත රැක ගන්න පුළුවන් කියලා. පුළුවන් නම් හොඳයි. ඒව මොනවාක්වත් නැතුව කෙලින්ම හිත රකින්න පුළුවන් නම් දැන් බැරි හින්දා තමයි කියන්නේ මේ වගේ අවිස්තරාත්මක වැඩපිළිවෙලකින් මම මෙන්න මේකටයි givisගෙන තියෙන්නේ ආ මේකේ අලගිය මුලගේ විස්තරේ මෙහෙමයි අතු මරන්නේ නැහැ කියන එක විස්තරේ මෙහෙමයි හොරකම් කරන්නේ නැහැ කියන එක විස්තරේ මෙහෙමයි එතකොට සාමනීරණාවක් වෙච්චාම පළවෙනි ශික්ෂාපද පහම පරාජිකයි එකක් හරි ගන්නොත් එහෙම ආය සාමනීරකමක් හිටින්න ඒකට වෙනම උත්තරයක් ඕනේ නැහැ පරාජිකයි ඊට පස්සේ ශික්ෂාපද එච්චරම් බරපතල නැහැ. විකාල භෝජනේ, නච්ච ගීත වාදිත, විසුප දර්ශන, උච්චාසයන මහාසයන ජාතරෝ ප්‍රජත. ඒව එච්චර පාරධික වෙන්නේ නැහැ. නමුත් ඒ ශිල්පද කැඩිලා තියෙද්දි කියනවා නම් තාමත් මම මිච්ඡා මේ හතර වෙනි ශික්ෂාපදේ බොරු කියන්නේ නැහැ කියලා. ඒතකොට බොරු කියමනින් කැඩිලා පරාජිකාවටපත් වෙනවා. ඒ නිසා බොරුවක් නොකියන්න නම් අර ටිකක් රැක ගන්න. නිසා නිතරම ඒ අල්පදියා කරගන්න නැතුව ගත කරන්න පටන් අරගත්තොත් ඒක අපි වැරදි නියෝජනයක් දුන්නා. ඒ වැරදි නියෝජනය අපිට කැපෙන නිසා හැම වෙලාවෙම මතක තියාගන්න පංචිල් දප්පත රකින්න එක්කනා ඒ දවසින් දවස ඒ වගේ ගෙවල් දොරවල් ඉන්න ගමන් වගකීම් කියනකොට ඌ ඔක්කොම කියව කියව ඉන්න වෙලාවක් නැහැ. නමුත් ධර්ම සාකච්ඡා වෙලාවල් වල පොය දවසට ගිය වෙලාවක පොතක් පතක් බලලා මොනවද පංචී කියන්නේ. ඊගාට මොනවද ආජීවට්ටම සීල කියන්නේ. මොනවද දස අට සීල් කියන්නේ. මොනවද දස සීල් කියන්නේ කියලා. දැන් සුද්ධ කරනකොට සුද්ධ කරනකොට තමයි මේක පිරිසිදුලා එන්නේ. ඉතින් උපසම්පදා භික්ෂුවකට මේ සිල්පද සිල් සතර සංවර සීලයක්ම තියෙනවා. ප්‍රාතිමෝක්ෂයේ වශයෙන් තමන්ට ශික්ෂාපද සීලය ඊගාවට ප්‍රත්‍යසන්නිහිත සීලේ තියෙනවා පින්න පාදයක් වළඳන වෙලාවක් පාසා සිවුරක් වළඳන වෙලාවක් පාසා සීනාසනයක් පාවිච්චි කරන වෙලාවක් පාසා බෙහෙත් කිලම්පතක් පාවිච්චි කරන වෙලාවක් පාසා ඒක සීපත් කරමින් සීපත් කරමින් කරන්නේ. ආජීව පාරිශුද්ධියක් තියෙනවා ශ්‍රමණ සාරුප්පේ නොවෙන්නා වූ දේවල් කරන්න. කරලා ඒ ලැබෙන දේ ජීවත් වෙන්න එපා. එතකොට ආජීවයේ හොඳ නැති ඊකට ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ආකල්ප සම්පත්තිය බලාපොරොත්තු වෙන භික්ෂුවගේ එතන තමයි ගියෝ නැති ශ්‍රද්ධාවක් ඇති කරන කියන ශ්‍රද්ධාව දිනු කරන්නේ. ඉතින් මේ හැම දෙයකටම ආතිමොක්ෂ සංවර සීලය කියනවනම් ඒකදී බොහොම ශ්‍රද්ධාවෙන් සීල සංවරය රකින්න ඕනේ. ඊගාට ප්‍රත්‍යසන්නිත සීලය ප්‍රඥාවෙන් දක්වලා දෙනවා. ආජීව පාරිශුද්ධ සීලය වීර්යය රකින්න ඉන්ද්‍රිය සංවර සීලේ සතියෙන් රකින්න. ඒ නිසා නිතරම තමන්ගේ ඉඳුරන් පිළිබඳව කාය වචන හිත ක්‍රියාත්මක වෙන හැම තැනකදීම අසංවර වුණොත් පාපෙට බරයි. මොකද්ද වෙන්නේ කියන එක දැනගන්න නිතරම එළඹ සිටි සීය තියෙනවා නම් ඒක නිකන් දඬ දඬු දඬ දඬු ගඳක ගැහුවා වගේ වේ. විවුර්ත සිත කර කඳ උරකට ගියා වගේ පේනවා. මොකද හැම තැනකදීම පේනවා තමන්ගේ කය ක්‍රියා කිරීමෙන් වචනේ ක්‍රියා කිරීමෙන් හිත ක්‍රියා කරන වෙලාවල් වල සම්මාදිට්ඨියට බරවද යන්නේ මිච්ඡාදිට්ඨියද යන්නේ. ඒතර ඉන්දිය සංවරයට යම් කිසි කෙනෙක් පෙළඹෙන්න පටන් ගත්තොත් ඒ පද්ගලයට නිකන් මේ කුරුල්ලෙක් අල්ලගෙන කියලා කූඩුවක දැම්මවා. කැලේ හිටපු මී කුළු මී හරකෙක් ගෙනල්ලා ගමේ බැඳගත්තා වගේ තමන්න තේරෙන පටන් අර ගන්නවා. මේක පිළිබඳ අවදීන් හිතියොත් කය වචන හිත පිළිබඳව කොච්චරක් පැතිකඩ වලින් අපි ගුණාවක් ඇති වෙනවද හැබැයි ඒක අර හරි හැටියට ඒක දැක්කේ නැත්නම් පේන්නේ අනවශ්‍ය විදියට මේ හිත කරදර ගන්නවා කියන්නේ. නමුත් සීල සමාධි ප්‍රඥා කමිට ඉදිරියට යන්න වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පසුබිම සකස් කර ගන්න වෙනවා. ඒ නිසා මේ අනුගහිත සූත්‍රයේ අටුවාවලියන අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මේ සීල ශික්ෂාව හරියට හේන් වැඩ කරන මිනිස්සේ හේන කිඩි බිඳලා මහ කොටම් පුච්චලා ඉවර වුණාට පස්සේ ඒ Taman තෝරාගත්ත නවදලි හේන වටේ කටුවටක් ගහ ගන්න නැත්නම් දඬුවටක් ගහ ගන්න. දඬුවට තිබුණ නැත්නම් මේක ඇති වෙන නව සස්්‍ය භෝග සේරම පරිබෝධකයන් විසින් කාලා. ඉත්තයා හාවා කෝනා මුවා අලියා හැම සතාම එනවා. ඒ නිසා වටේ දඬුවට ගැහුවේ නැත්නම් භෝගේ වැවෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි කියනවා. ඉස්සරහට වඩන සමාජ ප්‍රඥා දෙක කවදාකවත් රැකෙන්නේ නැහැ. සීල වැට ගැහුවේ නැත්නම්. ඉස්සර ගම්මු කැලේ මැද ගමක් හදාගත්තාම මැද මිදුල තියලා වටේට ගෙවල් ටික හදා ගන්නවා. මහරාලගේ, අමරාලගේ අනිත් පැත්තේ ඔක්කොම අනික් මිනිස්සුගේ. ඒතර මැද මිදුල තමයි කොළපාගන්නේ අරීමේ කරන්නේ. ඒ ගේ වටේට හදාගෙන ඒ වටේට වැටක් ගහලා වැටෙන් එහා පැත්තේ හරක් ටික දාලා හරකුන්නේ යන්නෙන්ද කඩුලක් දාන. හරක් වැටෙන් පස්සේ එහා පැත්තේ එළුවන්ට බල්ලෝ මේ මේ ඌරන්ඩ වැට දාගන්න. උන් ඊගා වැටේ. ඊට පස්සේ කුකුළු කොහොම හෝම වට වැට බැඳලා තමයි මිනිස්සුරට පුතියගන්නේ. ඉතින් කවුරු හරි සතෙක් හොරකමක් ආවොත් එimhe ඉස්ලාම් කෝකල ගා ගන්නවා. ඊට පස්සේ එළුව කෑ ගන්නවා. ඊට පස්සේ හරක් කෑ ගන්න පටන් ගන්නවා කියන්නේ මානසික අනතුරක් ඇවිල්ලා. මේ රටවල් අතුරේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට මුළු ගමම අරසාවයි. අනිත් වගේ කොටු බැම්ම නැති වුණොත් ඒ කියන්නේ අරසක බැම්ම ඉතින් දිය ගන්න බෑ. ඊතරම බයි. ඉතින් අනිත් තුන් ආන්නේ තමයි මම ධර්ම සාකච්ඡාවේදී මතක් කරේ. ශල්‍ය කර්මයක් කරන්න යනකොට හැබැයි වෙලාවෙදී මේ ශල්‍යාකාරය ජීවාණුහරණය කරන්න. විස බීජ නැති කරන තැනක් වෙන්න ඕනේ පරිශනයක් පටන් ගන්න. ඒ තමයි මේ මානසික වැඩක් කරන භාවනා කරන වෙලාවේදී හැම වෙලාවෙම සීලෙන් පිරිසිදු වෙලා තියෙනවා. නැත්තම් ජීවාණුහරණයක් කරලා තියෙනවා. නැත්තම් ඔපරේෂන් කරන්න නැතුව ඉන්නකො හොඳයි. අදිශියට කියලා කලබලයට කියලා මොළේ ඔපරේෂන් එකට අපි කුස්සියකට අරගෙන ගියොත් එහෙම නැත්නම් කක්කුසියකට කරන ගියොත් එහෙම ප්‍රෙජෙන්ටිටකට යන්න වෙලා නැහැ කිය මොන වගේ දෙයක් වෙයි. කද්දාකත් වෛද්‍ය ශාස්ත්‍රයේම දෙයක් අනුමත කරන්නේ. නිසා හොඳට පරිසරය අවශ්‍යයි. නිසා සරුවචනාංශය ඒක හොඳටම දන්න නිසා උන්වහන්සේ මතක් කරලා තියෙනවා Tamange සම්මාදිට්ඨිය තව දියුණු පවුණු කරගන්න අවශ්‍ය නම් හැම දෙයකටම කලින් අනුගහිත පහෙන් මේ සීල අනුගහිත ගැන නිතරම සලකා බලන්න ඕනේ. ඒ සීලය පිළිබඳව යම් කිසි කෙනෙකුට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ සීල සියක් සිල්වන්ත කියන එක නෙමෙයි. ඊට වැඩිය මම ආද කරගන්නවා. ඊට වැඩිය මගේ යුතුයකම් ටික මම දන්නවා, සිල්පද දන්නවා. මෙන්න මෙහෙම මම කරන්න කියලා දන්නවනම් <clears throat> කොටි ස්වාමීන් වහන්සේ ආන සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් සීලවත්ෝපනාවසෝ චින් යෝනිසෝ මනසිකාතප්පත් පැවැත්ම මේ සිල්වන්ත වුණාට පස්සේ යම් කිසි කෙනෙක් මොකටද මානසිකාරය යොදවන්න ඕනේ. කෙලින්ම සාරිපුත්‍ර සාන් සදාන් කළ තියෙන පංච පාදානස්කන්ධේ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ ආදී වශයෙන් ඒකරස ආකාරයෙන් බලන්න යා සුදුස්සෙක් වෙනවා. සිල්වන්ත වෙච්ච ගමන් භාවනාවට සුදුස්සෙක් පාටපත් වෙනවා. වෙන මොනක්වත් ඕනේ කරන්නේ. නමුත් ඒ වගේම තමයි යම් ආකාරයකින් සීලය අපරිපූර්ණකාරී හෝති. දුස්සීලෝ හෝති ඉන් එහාට භාවනා කිරීම කියන එහෙම නැත්නම් අර අවශ්‍ය ඉදිරි ගමන සඳහා තියෙන ගැම්ම Javaයේ තෙද නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් ඒ පෙන්වන්නේ යම් කිසි කෙනෙක් ඒ විදිහට තිබුණාට වඩා වැඩි සීලයකට අපි කියනවා අදි සීලයකට යන්න දෙවන්නේ සම්බන්ධ නැහැ. ඒකේ පුද්ගලයාගේ ප්‍රඥා ශක්තිය අනුව තමයි තියෙන්නේ. හැම වෙලාවට හැම නිසා අපි කල්පනා කරගන්න අපි ඥානවන්ත වෙනවනම් ප්‍රඥාවන්ත වෙනවා නම් ඉnde ඉnde ඉnde ඉnde ඉnde ඒ සීලය යොතනා වැඩි. විද්‍යා දදාති විනයක් කියලා සඳහන් කරලා තියෙන එකයි. ඒක ගැන නොසලකා ওই වැඩෙන එකට ප්‍රඥාව කියනවා නම් මම හිතන එක වැරදි වචනයක්. සීලෙන් තොර වැඩෙන දෙයට ප්‍රඥාව කියලා කියන්න බෑ. ඥානය කියලා නම් කියත හැකි. බුද්ධිය කියලා ප්‍රඥාව කියලා කියනකොට ගාක් වෙලාවට ඒක ඇතුළත ඉක්මීමත් එක්ක තමයි වැඩෙන්නේ. ඉතින් ඒක නිසා උගාක් වෙලාට මම මේ පළවෙනි දේශනාවේදී වැඩක් වෙලා ගන්නවා මේ සතිය කියන එක ගැන ගොඩාක් කතා කරන්න අද මම ඒක ගැන වෙලා ගත්තේ නෑ. ඒක අර ඊයේ මේ භාවනා කරනකොට කොහොමද සතිය කියන එක මතක් කරා කියලා. මම බලාපොරොත්තු වෙනවා හෙට තියෙන අවස්ථාවේදී සතිය පිළිබඳ මේට වැඩිය භාවනා කරන කෙනෙකුට අවශ්‍ය තොරතුරු දේශනාවට සම්බන්ධ කරන්න අද මේ පළවෙනි වාටිය. පළවෙනි වලල්ල වටය සීල පිළිබඳව කතා කරේ. මොකද ඒක අපි ගිවිස ගන්න ඕනේ. බණ භාවනා කරන වෙලාවේදී එකිනෙකනා කතා කරනවා මට පේන්න තියන්න එපා. මෙහෙ නෑ මේ ආවට පස්සේ පෛරුපාසන කන්නේ. අවශ්‍ය නම් කැපකාරත් කතා කරන්න තනියව ගත කරන්න ගත කරන ගමන් පුළුවන් තරම් ඉන්දිය සංවරයේ සිය කියන්නේ හික්මීම ඒ දවස් ගානේ ඇති කරගන්න. ඒකට හරි වෙනසක් දැනෙයි. ඒක මේ මේ දඬුවමක්වත් හිත දඬුවමක්වත් නෙවෙයි. භාවනා කරනකොට දන්න දෙයක් තමයි එක විනාඩි 5ක් එක්කෙනෙක් එක්ක කතා කරන දගිලා වාඩි වෙන්න විනාඩි 10ක් හිත කතා කරනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සංවරයක් ඇති කරගන්න කාය සංවර, වචී සංවර, මනෝ සංවර, මනස සංවර කිරීම. ඉතින් අපි ටිකක් ඉස්සල්ලා මේ උවමනාවේ ආයාසයෙන් ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තොත් තමයි අපි ඔය බලාපොරොත්තු වෙන්නා වූ يعني හිතේ සමාධිය නැත්නම් මේ කියන චේතෝ විමුක්තියට අවශ්‍ය පදනම ප්‍රඥා විමුක්තියට අවශ්‍ය පදනම ලැබෙයි. ඒ නිසා දවසින් දවස දවසින් දවස භාවනා වින්න කට්ටිය හොඳට ස්වාධීන වෙලා දවසක් දෙකක් යනවා. ඉතින් අපිට දැන උරු කරගන්න කොහොමද කාලසටහන කියලා දැනගන්න. දැනගත්තට පස්සේ පුළුවන් තරම් බලන්න ඒ නිසද්දතාවය රැකගෙන අනුන්ගේ බාධාට දෙයකට බාධා කරන්නත් එපා අනුන්ගේ පිරිසිදුකමට බාධා කරන්නත් එපා තමයි පුළුවන් තරම් ස්වාධීන වෙලා කටයුතු කරන්න පටන් ගත්තාම ඒ අර වෙනද බෑයි කියන සිල්පද රැකෙන්නත් පටන් අර ගන්නවා ඒ වගේම වාඩි වුණාට පස්සේ නැත්නම් සක්මනකට ගියාට පස්සේ හිතේ කලස් වෙන ගතියක් ඇති වෙනවා. ඒක එක සැරේ එක දවසේ එක වරුවෙන් වෙන එකක් නෙමෙයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික වෙන්න ඕනේ. එහෙම නොගුණයි කියලා විතරක් කරගන්නත් එපා. අපිට ඒක කාලයක් ගන්න වැඩක්. නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ඇති කරන අදට මේ අද ධර්ම දේශනාවේ සම්බන්ධතාවය අනුව ශීලවන්තයාගේ ඒ සතර සංවර සීලේ තියෙන මේ ඉන්ද්‍රිය සංවර සීලය. ඉදurang හසුරවා ගැනීමට අපි ටිකක් හිත හදාගෙන හෙට එන දවසේ පුළුවන් තරම් සක්මන් කරමින් පරියන්ක කරමින් හදාගත්ත හිතේ නැත්නම් සංවර සීලයේ තුලින් ඇතිවෙන හිතේ විපිලිසරකම නැතික බව. නැත්නම් සමාජයේ තියෙන තල්ලුව අත්දක ගන්න පුළුවන් වෙයි. ඒක මම නැවතත් මතක් කරන එක දවසින් එකවර වෙන එක නෙවෙයි ටික ටික ටික තමයි කරන්න ඕනේ. ඒක නෑයි කියලා කනගාටු වෙන්නත් එපා. උත්සාහ කරන්න උත්සාහ කරනකොට මේ ගත කරන දවස්වල Tamanට තේරෙන්න පටන් අරගනි මේ එකින් එක එකින් එකට හේතුඵල ධර්මානුකූලව වැඩ කරන ධර්ම නියාමයක් තියෙන්නේ Taman ඉන්දිය සංවරයට යන්න යන්න යන්න යන්න ඇතුළත පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා ඒක තා වැදගත් වෙනවා මේ භාවනාවේදී සමාධිය ඇති කරගන්න ඉතින් ඒ නිසා සතියෙන් යුක්තව කරන කින හැම වැඩක්ම නැවතිල්ල කරන අතර හොඳ උපදේශයක් මම දෙන්නම් මේ ඉන්දිය සංවරය ගැන බලන්න Taman වැඩක් කරනකොට නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න. පොළවේ අඩිය තියෙනකොට දිදිත්‍රිස් කාලා ඇවිදිනවද කියලා බලන්න. දොරක් අරිනකොට වහනකොට මේ දෙවිය හිමීට කරන්න බැද්ද කියලා බලන්න. පිනානක් කෝපයක් පාත්‍රේ හොදනකොට මේ දෙවිය නිස්සද්දව කරන්න හදන්න නැත්නම් නිස්සද්දව කරන්නත් එපා. Tamanගේ නිකුත් වෙන ශබ්දයට අහුම්කම් දෙන්න. ඉබේම ඉන්දිය සංවරේ. හැබැයි අනුන් ශබ්ද කරනේවා අහුම්කම් දීලා හිත නරක කරගන්නත් එපා. ඒක එයාගේ ධනෙට වැටේ. තමන් වැඩක් කරනකොට බලන්න පුළුවන්තරම් නැවතිල්ලේ වැඩ කරන්න වැඩ කරන ගමන් තමන්ගේ යම්ම විදියක සද්දයන් නිකුත් වෙනවනම් ඒ සද්දෙට හොඳට අවකන්ද. අවකන් දෙනකොට හිත එකපාරට විශේෂයෙන් පරියන්කේට වගේම ඉදිරියට වැඩවල. එකපාරට හිත ඇතුළට. නිකන් සීපත් වීමක් වෙනවා. අපි මේ සතිය පිළිවෙල පිටසක් අපි ශබ්ද වෙන්න ඕනේ. අපි වෙනවතිල්ල වැඩ කරන්න ඕනේ. ආන්නේම කරන්න පටන් අරගත්තාම මේක එකින් එකට එකින් යාදෙන ගතියක් වෙනවා. හැබැයි ප්‍රශ්නයක් එනවා මෙහෙන් ගිය ගමන් ආයෙත් ඒක කරන්න පුළුවන් කියලා. අපි ඒක පස්සේ සලකා බලමු. අපි බලමු මේ හම්බෙච්ච අවස්ථාවේදී පුළුවන් තරම් නිස්සද්දව නැවතිල්ලේ ඉන්දිය සංවරය ගැන හිත යොදාගෙන එදිනදා වැඩ කරන අතර සක්මණේ පරියන්කේදී ඒකේ ප්‍රයෝජන අරගෙන හිත ඇතුළට නැමී මේ ශක්තිය දැක ගන්න මේක කොච්චර අපිට උදව් උපකාර වෙනවද කියලා. ඉතින් මේ තොරතුරු ටික සඳහන් කරමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાප්ත කරන්න මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට මේ කරුණු කාරණා යම් යම් ආකාරවලින් උදව් වෙලා තමන් අද කරගෙන යන වැඩ තව තවරටත් ගුණයක් එකලාශයක් ඇතුව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරමින් ධර්ම දේශනාව මෙතනින් මම නැවත කරනවා. සියලු දෙනාටම නිර්වාණ සරණයි. අපි ඇයකට විනාඩි 10ක් විතර වගේ අරගෙන තිනවා. ඉතින් අපි මේ සාකච්ඡා කරපු ඉදිරිපත් කරගත්ත දේවල් පිළිබඳව කාටාරි ප්‍රශ්න ප්‍රකාශන විවේචන ඒ වගේ කියනවා නම් අපිට ටික වේලාවක් ගන්න පුළුවන් ධර්ම සාකච්ඡාවක් වශයෙන්. ඉතින් මේ 10ට පිටු හෝ වේවා අපේ ස්වාමින් වහන්සේලා හෝ වේවා පාසකත්වෝ වේවා මේ සම්බන්ධව ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලයි. ජීවිතය හරියටි රකින්න ක්‍රමක්‍රමයේ uh, වැඩි කරගන්න uh, ඒ අතර ප්‍රඥාවක් පිළිගන්නේ කියලා මගේ පැයක් කියනවා. ඒ කියන්නේ ප්‍රඥාව සීල සමාධි විදියට යන්න සීලය ආරම්භක වශයෙන් සීලයක් අවශ්‍යයි. නම් ඒක සීලය වැඩිදියුණු වෙන්න ප්‍රඥාව තුළින් ඉස්සතේ සීලයට තියෙන සමාධිය යන්න ඕන කියලා එහෙම අපි අත්දැකීම තියෙනවා. ඒකමයි තමයි ප්‍රසිද්ධියම මේ දේශනාදී මම සඳහන් කරේ ශීලවන්තයාට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තයාට විතරයි සීලෙ තියෙන්නේ. යම් කිසි කෙනෙක් දුස්සීල නම් පැහැදිලි පැහැදිලි කාරණාවක් බෝඩයක්. තමන් කෙරේ අනුකම්පාවක් තියෙනවා නම් තමන් කෙරේ මෛත්‍රියක් තියෙනවා නම් තමන් කෙරේ වර්ත කුසලය ස්වార్థය සලකනවා මනස ඔක්කොම පැත්තක දාලා සීලෙට යනවා. සීලෙන් තොරව මොනව ලැබුවත් ඒක අපිට කැපෙනවා. ඒ නිසා සර්වඥයන් සඳහන් කළේ තමන්ට අරසාව ඕනේ නම් සීල ආරක්ෂාව ගන්න. ඒක ගන්න බෑ වෙන මොකකින්වත් ගන්න බෑ. ඒ නිසා විද්‍යා දදාති විනය සිල්වතට ප්‍රඥා ප්‍රඥාවන්තර සීල ඒක ඉතින් තාමත්ම ප්‍රකටව කියනවා සෝනදණ්ඩ සූත්‍රයේදී ඒ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා එක්ක සර්වඥාසේ කරන සාකච්ඡාවේදී සීල පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝති මහාන් සංසා ප්‍රඥා පරිභාවිතෝ සීල මහ සීලා මහපලාවනි මානිසංසා සීලවන්තස්ස ප්‍රඥා පඤ්ඤාවන්තස්ස සීලං නත්ති සීලස් සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං කියලා මේ බ්‍රාහ්මණය කියනවා සීලය තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රඥා වැඩෙනවා ප්‍රඥා තියෙනවා අනිවාර්යෙන්ම සීලය වැඩෙනවා සිල්වතාටමයි ප්‍රඥා ප්‍රඥාවන්තයාටමයි සීලේ ලෝකේ තියෙන අග්‍ර ධර්ම දෙක මේ දෙකයි කියලා කියනකොට සරුවචනාංශයේක ඒ බමුණගේ වචනේ ශ්‍රීමුක පාඨයක් වශයෙන් සෝනදන්න සූත්‍රයේ අවසානයේ සටහන් කරලා තියෙනවා. දීගනිකායේ සීලඛණ්ඩේ තියෙන්නේ ඒකේ මොකක් කරාට සීලේ සම්බන්ධව තමයි තියෙන්නේ. තාමත්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ මේ දෙක සම්බන්ධ වුණා නම් සීලය ප්‍රඥාවයි සම්බන්ධ වුණා නම් පිළිච්ච ජීවිතයක් තමයි. මේකේ සීල සම්ම සම්දෝෂෝ විනය සම්දෝෂෝ සන්දෝසා විනය සන්දෝෂෝ ධම්ම සන්දෝෂා කියන යම් තැනක විනය දුර්වල නම් එතන ධර්මයක් හිටින්න බෑ. යම් තැනක ධර්මයේ දුර්වලකමක් තියෙනවා විනයක් හිටින්න. මේ දෙක එකිනෙකාට ප්‍රතිඋත්පන්න වෙනවා. ඒ නිසා මේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන සම්බන්ධතාවය සම්මාදිට්ඨියේ සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද කියලා බලන්න හොඳ ලකුණක්. හැබැයි එකක් තියෙනවා මතක තියාගන්න අනුන්ගේ සීලය විතරක් පවුරු ගන්න යන්න මේක භයානක අගලකක්. අපිට තියෙන්නේ Tamanට තියෙන Tamanගේ සීලය ගැන කතා කරන්න විතරයි. කිසි කෙනෙකුට අයිතියක් නැහැ. තව කෙනෙක්ගේ සීට ගැන බලන්න බුදුහාමුදුරුවෝත් ඒ වැඩේ කරන්න කාටවත් දේශපාලන බලය දීලා නැහැ. ඒ ඔක්කොම කරලා දීලා තියෙන්නේ Tamanට Taman අනුකම්පා කරන කෙනෙක් ගොඩ වෙන්න කරන කතාව මිසක් අල්ලපු ගෙදර මන්නිටවක්වත් ගමේ පන්සලේ හාමුදුරුවෝ මන්නිටවත් නෙවෙයි. ඒක භයානක අකුසල කර්මයක්. ඒකේ වෙන්නේ කිසි ගුණයක්. ඒ නිසා මේ කතාව අභ්‍යන්තරගත කරගන්න මිස Tamanට ධෛර්යවත් වෙලා ඉදිරියට යන්න මිසක් පශ්චාත්තාප වෙන්නවක්වත් වෙන කෙනෙක් මනින්නවත් නෙමෙයි. එතකොට අර වඳුරට දැඩි පියා වුණා වගේ වෙනවා කපා ගන්න. ආසනයෙන් ආඹු කතා කියන මේ අතරමං වල දීවි සම්පදායේ ඉතිව දෙන්නේ රැකියුවේ කියන එක. එතනේ සම්පදා කීයේ කෝටියක් සම්බන්ධ දේවල් පස්සේ කොහොමද කියන්නේ ඒකදී ගන්නවා මේ පළවෙනි පාරජිකාව ගත්තොත් මේ මේ පාරජිකාව ප්‍රඥාප්ති අනුප්‍රඥාප්ති අනුපන්න ප්‍රඥාප්ති කියලා කැඩි කැඩි යනවනේ. ඒ අනුපන්න ප්‍රඥාප්තියක් දක්වම පාරජිකා සිද්ධ වෙනවා. අනුප්‍රඥාප්ති වෙනකොට ඒ වගේ ඒක වැඩි කරන්න ඕන. ඔහොම යනකොට එක පාරජිකාවක් අපි කාරණා මේක වුණාට මිනිස් මාගමක් වෙන්න පුළුවන්, තිරසංගත මාගමක් වෙන්න පුළුවන්, අර මුකේ මේ මුකෙන් කියලා ගොඩක් තියෙන නිසා ඒ පාරජිකාව කැඩෙනවා අනුමාතුක බර ගන්නවා. දෙවෙනි එකත් දෙවෙනි එක හොඟක් කැඩෙනවා අවහාරය. අවහාරය අසීමිත ගණක් කැඩෙනවා. ඊට පස්සේ එක එක ශික්ෂාපද ආරණ ගියාම අන්තිමට ශික්ෂාපදයක් දක්වා ඒකේ එක ශික්ෂාපදයේ හේවණලි රාශියක් තියෙනවා. ඔක්කොම එකතු වෙච්චාම තමයි ගණන් හදලා පෙන්වන්න පුළුවන් වෙන්නේ කෝටි ගණක් වෙනවා. ශික්ෂාපදේ පළවෙනි එක කියුවට ඒකේ මේ පද විවරණ තියෙන පද භාජනීය පෙන්වලා දීලා තියෙනවා ඒක ඇත්තටම උපසම්පදා කරනකොට අහනවා. පළවෙනි පාරදිකාවේ කී කී જાතියක් සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් මේ ළඟට මට මතකයි සංස්ථායක ස්වාමීන් වහන්සේ නමක් ඒවා ගණන් කරලා තිබුණා. ගණන් කරලා සංඝාශේෂ ඔක්කොම හදලා එකකින් වෙන්න පුළුවන් අතුවිති වීදි ගියාම කොන්කච්චර කියන්න පුළුවන් කියලා බලුවොත් ඔක්කොම ඔන්න වගේ කෝටියක් කියලා කියන කට කහනවට කියන කතාවක්. නමුත් ඒක විශාල ගාණක් වෙනවා. ශික්ෂාපද 227 අතුවිති වීදි වැඩුණාට පස්සේ ලක්ෂ ගාණක් ලැබෙනවා. ලක්ෂ ගාණකට බෙදිලා යනවා. ගමන්නේ දැන් ආමුරු මතක් කරන් දෙතුනා සාමාන්‍ය සීලය ගැන සාධිනුත් කියන්න එපා කියන එක. සංඝවාගන ජීවත් වෙන තරමට ලාභයි කියන එක. එතකොට බුද්ධලේ යහමකට ගැනීම සඳහා ආගෙන පොළඹව ගැනීම සඳහා ඒක පාවිච්චි කළොත් ඒකත් දැනට පාවිච්චි කරනවා නම් එයාට වැඩිය තමන් ළඟ සිල් තියනවා කියලා ඉස්සලා බලා ගන්න. තමන් සිල් නැතුව අනුන්ට ඇඟිලි දික් කරන්න ගියාම මොනරණට මොනරණ නටන්න ගියා වගේ වෙනවා. පස්සේ එළියට ඉති. තියාගෙන ඉස්සරහට ඇද්දවන්නේ. තියාගෙන කතා කරුවත් බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා මේ මනුෂයා කියන වචන වලට වැඩිය මනුෂයාගේ ක්‍රියාවෙම පණිවිඩ යනවා කියලා. සිල්වතාගේ නිස්සද්ද හැසිරීමෙන්ම අනික් කෙනාට පණිවිඩය යනවා කෙවිතක් කරන පිටිපස්සෙට ගලා ගහ ගහ එලවන්න ඕන කම නැහැ. සීලත ජීවිත වෙන බව විවේකීව පිරිච්ච ගතියෙන් ජීවත් වෙනවා. ඒ අනිත් කෙනාට කීයට හැකි අවශ්‍ය නැහැ. හැබැයි කියනකොට අත්තතෝ සච්චතෝ තේතතෝ ඒක ඇත්තක් වෙන්න ඕනේ. දැන් මම මේ ආශුත්තට දෝෂයක් දකලා කියනවා. ඒ ආයත මම මේක ඇහෙන් දකින්න. දැකලා ඒක දැකපු ප්‍රමාණයටම කියන්න ඕනේ අතිශෝක්ති කරන්නේ. බඩුවක් කෙනවා දඬුවක් කරන්න ගියම මවා බානවනේ ඒව බෑ. තච්ච වෙන්න ඕනේ සත්‍ය වෙන්න ඕනේ මෙයාට මේක ප්‍රිය දෙයක් වෙන්න ඕනේ මම මේ කතා කරන්නේ අනුකම්පාවෙන් කියලා එයාට තේරෙනවා. ඒකවත් ඒ තුනමත් තියෙදි කියනවා වෙලාව බලන්න. මේ මනුස්සයා මූඩ් එකේ ඉන්නේ මං කියන දේක් බාර ගන්න පුළුවන් දෙයක්. මේක පන්නගත්තොත් මෙයා කරපු අකුසල කර්ම නිසා මම අකුසල කර්මයක් කරගන්න වෙන උපදෙස් දෙන්නේ. නිසා ඔය බෝධිරාජ සූත්‍රයේදී සර්වඥාන්සේ කතා කරන්නේ ඇත්තක් වෙන්න ඕනේ, ඒක සත්‍යයක් වෙච්ච දෙයක් වෙන්න ඕනේ. අතිශෝක්ති කියලා කියන්නත් එපා. ඒ මනුස්සයාට ඒක හොඳක් වෙන්න ඕනේ. සමාජලාත් නම් කියනවා නරකක් වුණත් කිව්වට කමක් නැහැ. මූඩ් එක බලලා යාය. ඒක කියන දේ බාර ගන්න පුළුවන් කියලා. එතකොට කියන්න තුල ಗುಣ රාශියක් තියෙන්න ඕනේ. සීල විතරක් නෙවෙයි. ඒ sannivedanaya කරන්න නම් ඒ අවශ්‍ය පුදුලට එක sannivedanaya කරන්න ಗುಣ රාශියක් සලකා බලන්න. ඒකට මේ පාරධික පාරිදි කියලා කියන යම් කිසි කෙනෙකුට ආපත්‍තිකෙන් චෝදනා කරන්න නම් Taman ළඟ මෙන්න මේ ಗುಣ තියෙනවා කියලා බලලා ඒ ආපත්‍ය කවදාකවත් Tamanගෙන් වෙලා තියෙනවා. මේ මේ සංසද මම චෝදනා කරනවා වැරද්දද ඒ ඒ චෝදනා කරන්න ඉස්සෙල්ලා සිහි බුද්ධියෙන් කරනවා නම් මම හැරිලා බලන්න ඕනේ මම මේ වැරද්ද කරමින්ද මෙයාගේ වැරද්දෙන් දේශපාලන වාසියක් ගන්න හදන්නේ එහෙම නැත්නම් මම කවදාකවත් ඒ වැරද්ද කරන්නේ නැතුව ඉස්සරහට කරන්න ඉන්න තියෙන අදිෂ්ඨාන කරගෙනද මම මේ වැරද්ද දකින්නේ. ඒක සමාජයේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන එක වැලූ බැල්මට පේන්නේ බොහොම හතරස් එකක් විදියට. නමුත් කාට හරි අනුකම්පාවක් කරනකොට බුදුමාකාර ගුණතොගයක් ඕනේ. ඒ අනුව බලනකොට සිල්වතෙක්ගෙන් ගුණවතෙක්ගෙන් චෝදනාවක් ලැබනවා කියලා කියන්නේ ලොකුම ආනිසංසයක් තමයි. ලොකුම ලොකු භාග්‍යයක්. බුදුහාමුදුරන්ගෙන් උපදේශයක් ලබන්න පුළුවන් නම් ගුටියක් ආවක් තමයි. විශාල භාගයක් බුදුහාමුදුරුවෝ බැරිම තැන තමයි කියන්නේ. එත්තකම්ම කියන්නේ. මෝඩයා එහෙමනේ පැනපු ගමන් කියන්න ගිහිල්ලා අර මනසත් එක්ක තරහා වෙලා තමන්ගේ ගුණ අවුල් කරගෙන මේ ඒ කියන්නේ ඒක අර හීනමානයේ ලකුණ. එනිසා ඉස්සර කියලා තියෙන්නේ ඉස්සින්නාංශ කෙනෙක් ආවට ගිහිල්ලා ඉස්සින්නාංශේ කතා කරව ගන්න පුළුවන් වුණොත් සියලු සම්පatti ලැබෙනවා. ඉස්සින්නාංශේ ගුණේ තමයි මොනවා දැක්කක් කියන්නේ. හොඳ දැක්කට කියන්නේ නැත්නම් නරක දැක්කට කියන්නේ උඹ කරගත්තොත් උඹට තියෙයි. ඉතින් ඉස්සිනාංශ කෙනෙක් ළමකට කතා කියලා කතා කරව ගන්න පුළුවන් වුණොත් ඒක ඉතින් හරියටම දන්න කෙනාට කියලා කේන්දරේ බලව ගත්තා වගේ අංජනාවක් හරිය ගත්තා වගේ වැඩක්. ਸਰවචනාංශගේ දිහා බලනකොට ਸਰවචනාංශයේ පුදුමාකාර කෙනෙකුට ගරු කරනවා දුසියටවත් ගරු කරනවා ඒක හිත අවුල් කරන වැඩක් කරන්නේ. වැඩක් වෙන්නේ නැහැ. දන්නේ නැති මනුස්සයා තමයි ඒවට ඇත ගහලා කරන්න යන්නේ ඒ නිසා කෙනෙකුට උපදෙස් දෙන්න එක්කෝ එයා ආරාධනා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ ඇති වැරද්දක් තියෙනවා. මට අවසර දෙන්න කියලා. ඒකට කියන්න ඕනේ එයාටම අන්‍යායසතු මගේ වැරද්දක් තියෙනවනම් මට අපි පවාරණය කරන්න ඒකනේ. එහෙම නැත්තම් වැරද්ද දැකලා එයා කෙරෙහි දරුවෙක් කෙරෙහි හැඟීමක් අය පවුල කෙනෙක් කියන හැඟීම ඇති කරගන්න. මේ මිනිස්සු හදන්නයි මේ කියන්නේ කපලයින් කරන්නේ නෙවෙයි. පිටිපස්සෙන් අත දාගෙන තමයි කියන්නේ. මොකද කඩලා යන්නේ නැති නිසා එතකොට ලොකු වගකීමකින් කටයුතු කරන්න. නිසා ඇත්තටම ඒක කරන්න බෑ ගිහි සමාජේ, විචු සමාජේ කර හැකියි. මොකද අපි ඔක්කොම බුදුහාමුදුරන්ට බැඳිලා ඉන්නේ ඉඳලා. නමුත් පරිශ්‍රමයෙන් කරන්න. ඉතාලම පරිශ්‍රමයෙන් කරන්න ඕනේ. එහෙම කෙරෙනවා දකිනකොට බුදුම බුදුහාමුදුර කියනවා මේ සජීවී ධර්ම කියන්නේ ඕකට තමයි. ඒ එහෙම කටයුතු කරනකොට අනිත්‍යකන ආයත සංවරේ පිහිටියයි කියලා හිතන්නේ. මේ ආමතුරු කියන්නේ බොරුවක් නෙවෙයි. මම සරකා බලන මම ආයතන සංගරේ හිටියයි කිව්වොත් බුදුහාමර සඳහන් කරලා තියෙනවා ඔය මේ මේ දුක්ඛසත්‍ය හම්බෙච්ච වෙලාවේදී දුක්ඛසත්‍ය ඇවිල්ලා බුදුහාමතුරු අඳුරන්නේ නැතුව එක ගේ ඉන්නවා දෙන්නම එක කියලා. ඉතින් දුක්ඛසත්‍යයෙන් බුදුහාමතුරු අහනවා මේ මම බණ ටිකක් කිව්වොත් අහන්න කැමතිද කියලා. බණ කියාන යනකොට තේරෙනවා දුක්ඛසත්‍යට මෙයා තමයි මම හොයන්නේ මෙයා තමයි බුදුහාමතුරු කියලා එතකට වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ භාග්‍යතුන් ඔබ අන්ත විනේ මේ සිවුරු පොරව ගත්තට මම ඔබ අන්තේ දැකලා නැහැ. මම මේ ආවුසවාදයෙන් කතා කරා යාළුවයි කියලා අනේ මට තුන් පොලේ සමා වෙන්නේ කියලා. ඒතකොට කියනවා පුක්කුදාතිට ඕක තමයි පුක්කුදාති සජීවී සාසනය කියන්නේ. Tamange වැරද්ද දැකලා මත්tei කරන්නේ නැහැ කියලා ආයත සංගරක පිළිහිටියා නම් ඒක තමයි උඹෙන් තමයි සාසනය වැඩෙන්නේ මගෙන් නෙවෙයි කියලා මේ මිනිස්යාගේ අර නැමෙලා හැදෙන්න පුළුවන් ගතිය ජීවියක් වඩපත් ඒක කරන්ඩ අනිත් පාර්ශ පාර්ශවේ සැලකිලිමත් වෙන්නේ නාස්තිකව යන්න දෙන්න බෑ. නාස්තිකව යන්න දෙන්නේ වසර කාරණාව හේතු වෙන්න ඕනේ මොලේ දන්න ඕනේ ටොක් අනින්න ඕනේ. හැබැයි නාස්තික වෙන්න වෙනස ඒක හරි පැත්තට දාගන්න. ඒක හරි බබා. ඒක ඒකට මේ කාගෙන්ද ඒක වෙන්නේ කියලා කියන්න බෑ. ඒ නිසා අපි නිතරම අපේක්ෂා කරන්න ඕනේ මගේ කණ්ණාඩියේ මගේ මූණ පෙන්වන්න වගේ කවදද මගේ කල්යාණ මිත්‍යා මාව දැකලා මගේ මේ අඩුපාඩුව අතිශෝක්තිකුත් නැතුව ප්‍රමාණිත වෙලාවට කියලා දෙන්න කියලා කියනවනම් මම බුදුන් කියන එක තමයි ලොකුම ඥාතියයි කියලා. එයා තමයි විශ්වාස කළ යුතු ලොකුම ඥාතිය විශ්වාසා පරමාඥාති කියලා. එහෙම නැත්නම් මේ අම්මා තාත්තා වුණයි කියලා, ගුරුවරයා වුණයි කියලා, පොලිස් කාර්යයක් වුණයි කියලා, නීතිඥයා වුණයි කියලා. එහෙම දේශපාලන බලයක් නැති වෙන්නේ. මුළු ත්‍රිපිටකයම කියලා බැලුවට කිසිම වෙලාවක පෙන්නේ නැහැ. ආචාර්ය උපාධ්‍යාය වක්තිය බලනකොටත් පේනවා ශිෂ්‍යයාගුණක් වැරද්දක් කියලා දෙන්නේ ඒ ධර්මෙ පිළිట్లా තමයි කටයුතු කරන්නේ. ඒක මේ දැනටත් තියෙනවා දැනට උනක් තියෙනවා බොහෝමත්ම ප්‍රවේශමෙන් තමයි කටයුතු වෙන්නේ. ඒ උපදෙස් දෙන්න පුළුවන් සුදුසු ඇත්ත කවදාකවත් උපදෙස් දෙන්නේ නැහැ. ගන්න එක නා දැනගන්න ඕනේ ශිල්පෙන් මෙයා ළඟට ගිහිලා කොහොමද උපදෙස් ගන්න කියන එක. ඒකයි අපි ළඟ තියෙන්න ඕනේ අර රාහුල කුමාරයාට බුදුහාමුදුරුවෝ ඒකයි අතිජාත පුත්‍රයාට කිව්වේ හැමදාම වැලි දෝතක් උඩ දාලා අනේ මට මේහා සරන් උපදෙස් ලැබේවා කියලා නිහතමානී වියන් නැත්තම් ඔබ පරාදයි. බුදු බුදුහාමරගේ පුතා සාරිපුත්‍ර ස්වාමීන්ගේ පද්‍යයන් වහන්සේ ඕන කෙනෙකුට කියන්නේ මට ඇත්ත කියන්න එපා මම අහවලාගේ අහවලා කියලා. ඒ කියන්නේ අවිනාශයි. හැමදාම කිව්වේ මොකද්ද? අතිජාත පුත්‍රයාට කිව්වේ මොකද්ද? වැලි දෝතක් උඩ දාලා මට මේහා සමාන උපදෙස් අද ලැබේවා කියලා නිහතමානී වෙන්න. ඒකයි අපිට පොදුයි කියන්නේ. හැමදාම අපි උපදේශ බලාපොරොත්තු වෙනවා. හැබැයි නාස්තික උපදේශ පැත්තක දාලා හැදෙන්න දෙන උපදේශයක් තියෙනවා මෙන්න මේකයි ගන්න ඕනේ කියලා විවෘතවම තියාගන්න. කවදාකවත් නරකයි. මට දැන් උපදෙස් දෙන්න කෙනෙක් නැහැ මම ලොක්කයි කියලා හිතාගත්තොත් ඒක ඉතින් කෙලවර තමයි. ඒ කියන්නේ අභියෝගයේ කෙලවර තමයි. ඒක බාටපත් කරගන්න. එයා මම ලොකු ශාස්ත්‍රෙත් ඉන්න කාලේ ඒ ලොකු ස්වාමීන් වහන්සේට ඔය මං දැන් ඉන්න කුටියේ හිටියේ. ඒක ගලේ අර තියෙන ඒක නිසා හරි සෙම. පස්සේ පොර වෙත මහත්තයෙක් කාට ගියාට පස්සේ කිව්වා මේ ශාංශ කොහෙද ඉන්නේ ගලක් ඇරද කියලා. ලෝක කරේ එහෙනම් සනීප කරන්න බෑ. කුටියක් හදලා දෙන්නේ ගෝවා එලි පහට කරන. ඊට පස්සේ අලුත් කුටියක් හදුවා. ඉතින් ඒකේ ඉන්න ගමන් මම උපස්ථායකයෙක් හිටියේ. විවේකේ ඉන්න ගමන් එක පාටට ලොකු ශාංශින් දොර වහුණ ඩෝංගා. වෙච්ච ගමන් අඟ හිරිවැටලා කිව්වා මේ මට මට හරි හයියෙන් කැස්සොත් හරි අයියෙන් දොර වැහුනොත් හරි හරි බයක් ඇති වෙනවා කියෝ මේ මට වැඩි ලොකු කෙනෙක් මේ කුටියේ ඉන්නවා එයාට නිග්‍රහ වෙයි කියලා. ලොකු සංසය තමයි ඉන්නේ ලොකුම එක. ඒ වුණාට කියනවා මේ මම නිතරම කල්පනා වෙල්ලෝ ඉන්නේ මට වැඩි ලොක්ෙක් මේකේ ඉන්නවා. එයා ඉන්න තැන හයියෙන් කයින් එක හොඳ නැහැ. අහන්න නැතුව ලයිට් දාන එක හොඳ නැහැ. අහන්න නැතුව දොරවල් වහන එක හොඳ නැහැ. ඒ නිසා මගේ හිත නිතරම සැලෙනවා කියලා මම ගන්න මේ නමටත් එහෙම වෙනවා. මොකද මට කොහොමදත් වෙනවද ලොකු සංසය ඉන්නවනේ මට. ඒක නෙවෙයි නම මම මේ කියන්නේ. මගේ නිතරම මේ මේ කුටිය මට හදලා දුන්නට මොකද මෙතන වැඩි මහල්ලෙක් ඉන්නවා කියලා නම් මම වැඩ කරන්නේ. නිතරම අරස වෙන ගතිය. ඉතින් ඒක අර දිගටම පුහුණු වෙලා පුහුණු වෙලා ආපු ගතියක්. කද්දාකත් ඔලොමල කමක් කරන්නේ තමන් ලොක්කා වුණත් හැම වෙලාවෙම දැන් බුදු ආමරෝ බුදු වෙලත් ධර්මේ තියාගත්තනේ ගුරුවරයෙක් වශයෙන් ඕනතරම් කියන්න පුළුවන් අනන්ත ජීන මම සියලු දේ දිනාගත්ත කෙනා මට කවුද බණ කියන්නේ කියන්නේ නැහැ බුදුහාමුදුරුව විසින් පනව ගන්නවා ධර්මය. ඒක තමයි නිතරම මතක තියාගන්න ඕනේ. මම කවදා හරි මුදුනට ගියොත් ඒ කියන්නේ දිනුනේ අවසාන. මම හිතා ගන්න ඕනේ මම හැම වෙලාවෙම ගුරුවරයෙක් ඉස්සරහින් තියාගන්න. හැම වෙලාවෙම ආදර්ශයක් ඉස්සරහින් තියාගන්න. හැම වෙලාවෙම ඒ උපදේශ ආදර්ශ ප්‍රාර්ථනා කරන්න කිව්වම මේ නිහතමානීකම පුදුමාකාර දිනුවකට පෙත මාර්ගය සකස් කරනවා. ඒක තමයි ඔය සීලය කියන එකෙන් අදහස් කරන්නේ හික්මිච්ච ගතිය, සීලාචාර ගතිය, හැදිච්ච ගතිය ඒක මේ එලිමාංශයට කඳ උරක් නෙවෙයි. මේ ඉල්ලාගෙන මේ කරදර වීමක් නෙවෙයි. මේ සංස්කෘතිය වැඩිමක්. ඒක මේ පොඩි කටියට විතරක් නෙවෙයි. පොඩි කටියට නෙවෙයි කවුරුත් මතක තියාගෙන ඉන්න ඕනේ අපි සරුවචන් වහන්සේත් එක්ක බලනකොට අපි කවුද? අපිට ගොඩක් තව කොච්චර ඉගෙන ගන්න තියෙනවද ධර්ම විනය නිසා දන්නවා කියන හැඟීමෙන් තොරව තව තව අපිට දැක දැනගන්න ලැබේවා කියන අදහස තමයි ගන්න. ආයන සම්පත්තියක් තියෙනවා මම ඒකයි අපේ සමහරවිට පරම්පරා සම්මාදිතේදී ආරම්භයේදී එළියම මොනෝකෝ වරදක් වුණොතින් ඒක කියන දෙන්නේ මානවාන්ව මේ එක ලොකුම ලොකු හදක් ඒක ඒක තමයි තීරණය කරනවා අන්තිමට පිළිව දාලා යන්න පවා මොකද ඒක හදන්න උත්සාහ කරන ඒක හදා හදාගෙන ඉන්න කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ඒක කරලා මම කරහක් මම ඒක කරන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව ඒකේ කෙලවරකට යනවා ඒ පිළිය දිවීම නිසා විශේෂ සම්පන්නයි. ඒකෙන් වෙන්නේ මොකද? දැන් එච්චරම පිරිසුදු නැහැ ප්‍රශ්න පිරිසුදු නැහැ මොකද සර්වඥාන්සේ ආපත්‍ය ස්කන්ධ හතක් දේශනා කරලා තියෙනවා. පළවෙනි ආපත්‍ය විතරයි පිළියම් කරන්න බැරි. අනිත් හැම එකටම පිළියම් කරන්න. පිළියම් කළ නොහැකි ආපත්‍ය වගේ තියෙනවා. වීදුරු භාණ්ඩයක් හදනකොට පස්සේ ඉතින් ආයෙ පිළියම් කරන්න බෑනේ. නමුත් පළයිරක් ගියොත් එහෙම අපි විසි කරන්නේ නැහැ ඒක වැඩ ගන්න. ඒ වගේ පළවෙනි ආපත්‍ය කැඩුනොත් ඒක ඉතින් එයා දැනගත්තත් නැත්නම් ඉතින් සිවුරක් දාගෙන හිටියත් නැත්නම් ඉතින් ඒකේ ගන්න දෙයක් නැහැ. නමුත් ඊට පල්ලෙය සිටින හැම ආපත්‍යයක්ම පිළියම් කරන්න. අපි සංඝයා කියන්නේ ඒකට තමයි. අපි විනය නීති කියන්නේ ඒකට තමයි. විනය කර්ම වාක්‍යයේ තියෙන ඒකට තමයි. නමුත් අර ප්‍රශ්නයක් තියෙනවා ඒ විනය මොකද්ද කියලා දන්නේ නැති ඇත්තෝ තමන් පිළිබඳව ලොකු සැකයක් පහල කරලා බයටම අතහැරලා දාලා ඒ දන්නේ නැති කම නිසා. නමුත් ඒකට විඤ්ඤාචාරය වෙන කෙනෙක් ඉදිරියපත් වෙලා අර කියලා දෙන්න ඕනේ නෑ නෑ මේක පිළියම් කළ හැක්කක් කියලා. නමුත් සමහර විට අර කීප විදියට හරක් ගන්න දන්නේ නැතුව හරක් රකින්න හදන මනුස්සයා වගේ ඉගපල්ල නැති වුණොත් අර බයට චකිතෙට පැටලෙනවා. ඒක රැක ගන්න බැරි වෙනවා. ඒක ඉතින් අර විනය හදාarලා නැතිකම එන දෝෂේ. ඒක ඉතින් ඒ පුද්ගලයාට දොස් කියන්නත් බෑ මොකද සමහර ඇත්තෝ හරීම ස්වයං විවේචනාත්මකයි. පොඩක් කරදිච්ච ගමන් හරියට Taman අත්හානුවාද බය කියන එක හරිම බලවත්. ඒ කට්ටිය හුඟා කරට හීනමාන මානසිකත්වයක ඉන්නේ නැත්තෝ. යැත්තු හිටියත් සීලේ බඳුතුවක් වෙන්නේ කීත්ති වෙලා කන්නේත් නැතුව බොන්නේත් නැතුව දිරාවටපත් වෙන ඒ කෙනාට හීනාය පරිවර්තිත කියන එක හොඳයි. කිහි වෙලා පිළියම් කරන්න පුළුවන්. ඒ කට්ටිය මේ මේක වෙච්ච එකක් නෙමෙයි සජම්මෙන්ම හීනමාන කට්ටිය. එහෙම නැත්නම් අත්කිලමතාන යෝගයට ඇදෙන කට්ටිය හරියට Taman මේ අනවශ්‍ය වැරදි පටවගෙන නිතරම ඉන්නේ Taman ගැන නිකන් කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ලක්. සුවං වේචන වැඩි. ඉතින් ඒක මේ බුද්ධ ආගමේ දෝෂයක්වත් නෙමෙයි සමහර චරිතවල හැටි. සමහරව ඉන්නවා ඒක අනිත් පැත්ත වැරදි කෙරුවට වසංගත. ඒගොල්ලෝ අදිමාන හෝ වෙන මානසික තත්ත්ව ඒකත් අර වගේම තමයි. ඒකෙමුත් වෙන්නේ මොකද? නියෝජනේ වර්ධින. අවශ්‍ය නියෝජනේ යන්නේ. ඒක ඉතින් ඔය ගිහි සමාජවලක් තියෙනවා. කොච්චර දෝ ඒ නිලයන්ට ගැලපෙන්නේ නැති ඇත්තෝ ඒ නිල දරනවා. ඉතින් එතකොට මේ නිලේ බබලන්නේ නැහැ. ඔබවන්න බෑ යාට. දේශපාලන බලපෑම නිසා අනම්මන නිල ලැබුවට ඔබවන්න නම් සුදුසු කණ්ඩික පසුබිම තියෙන්න නැත්නම් ඉතින් මේ මනුස්සයා මේ ඒක නිසා පිළියෙට පටන් ඒක විද්‍ය විතරක් නෙවෙයි ඔක්කොම මේ සමාජය විසින් ඇති කරන මේ ආකල්පනේ එහෙම නැත්නම් පත් කිරීමනේ ඒ පත් කිරීම හැම එකටම ඒක බලපානවා පුද්ගලයාගේ මානසික තත්ත්වය ඉතින් ඔක පොඩ්ඩක් බලමුකෝ පැවිදිලා උපසම්පද වෙලා. අනේ එතකොට නම් ෆස්ට් ටයිම්ම කතා කරතෑගේ ඔය නිකන් කොට ඉඳගෙන පීනන්න ආදම. ඒක ඉතින් වෙන වැඩක් නේ. ඒකම සියල්ල දැනගන්න වෙලාවක් හම්බ වෙනවා. මේ පැවිදිලා ඉන්න කයින් හරි අහන්න බෑන සියල්ල දන්න කවුද ඉන්නේ කියලා කවුදක් අහන්නේ. අපි දන්නවා දන්නේ නැති බව විතරක් දන්නේ. එහෙමනේ. අපි මේ මේ පැති දන්නේ නැහැ කියලා දන්නේ. ඇවිත් වෙලා ඒ වුණත් අපි දන්නවා අපිට තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා ලෑස්ති. ඩ්‍රයිවිං කරන්ට මේ මේ මෝටර් මෙකැනික්ස් දැනගන්න ඕනේ නැහැ. ඩෑෂ්බෝඩ් එක දන්නවනම් ඩ්‍රයිවිං කරදෑ. දැන් එහෙමනම් අපි මම හිතන්නේ වෙන ප්‍රශ්න නැත්තම් අපි වැඩි මෙතෙන් තැනකන් ගෙන ඉනේමේදී යම් ප්‍රතිසක් පෙනී නොපෙනීද සංවිධාන කටයුතු කරන සහයෝගය දුන්නා නම් ඒ සියලු දෙනාටම අපි අපි දවස පුරා රැස් කරගන්න ලද දාන සීල භාවනා ආදී කුසල් සීල සමාධි ප්‍රඥා කුසල් ඒකාන්තයෙන්ම අපි මුදිතාවේ යුක්තව අනුමෝදන් කරවමු අපි අපගේ යම්තාක් ඥාති පිරිසක් ඉන්නවා නම් පින් ගන්න බලාපොරොත්තුව ඒ සීල දෙනාටමත් මේ පින් අත්පත් වේවා. ඒ ඇත්තෝ අපි මේ වෙදෙන පින දැකලා සාදු කියලා පින් අනුභවයන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අප අපටත් මේ කුසල එකතු වී එකසේ හේතු වීමෙන් කරගෙන යන අපේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා තවදුරටත් අධි සීල, අධි චිත්ත, අධි ප්‍රඥා බවටපත් වෙලා මේ සූත්‍රයේ සඳහන් කරන ආකාරයට ඒ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵලානිසංසය නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය හෝ ප්‍රඥා යුක්ති පලාණි සංසේදක් කරාම ඒ සඳහාම ඒ කුසලේ කාන්තෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදාසින් අපි එක්තාවතා ආදී ගාථා සජ්ජායනා කළා දවසේ කටයුත්ත නිමාව සටහන් කරා. එක්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවා නුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන කාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ශබ්ද සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු